සම්මා සම්බුදු සරණයි සුපින්නතුනි පින්බර නවම්පුර පසළොස්වක පොහොය නිමිති කොටගෙන ජාතික ගුවන්විදුලියේ පූජා සදහම් වන්දනාව මෙවර අප ඔබට ගෙනු ලැබුවේ සෑම වසරකම පාහේ ඔබ වෙත ගෙන යන ස්ථානයක සිට ඒ සවිශේෂ ස්ථානය පරම රමණීය කමනීය පූජනීය මුතියංගන රාජමහා විහාරස්ත පුණ්‍යවන්ත කෘතවේදීත්වයෙන් යුක්තව මූලිකවම සිහිපත් කරන්නට ඕනේ. කවදත් ඓතිහාසික බඳුළු මුතියංගන රාජමහා විහාරස්ථානයේ පැවැත්වෙන මෙවන් ආගමික කටයුතු වලදී ප්‍රදේශයේ ගෞරවනීය මහා සංඝරත්නයේ සහයෝගය ඒ ආශිර්වාදය අපිට නිරන්තරයෙන්ම ලැබෙනවා. ඒ අනුව අදත් මේ අවස්ථාව වෙන විට මුළු මහත් ලෝකයාටම සිත සාන්තිය ප්‍රාර්ථනා කරමින් මේ අවස්ථාවට වැඩමවා වැඩ සිටින ගෞරවනීය මහා සංඝරත්නය කෙටියෙන් නමුත් පිළිගැනීම මුතියංගන රජමහා විහාරස්ථානයේ භාරකාර හිමියන් හැටියට මගේ වගකීමක්ව පවතිනවා. ඒ අනුව මේ අවස්ථාව වෙන විට මේ පිරිත් මණ්ඩපයේ වැඩ සිටිනවා මැදගම රිල්පොළ ශ්‍රී පීදසනාරාම අධිපති හාලියල ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ හිටපු ගරු සභාපති විශ්‍රාමික පරිවේනාචාර්ය පූජපාද බැමිණියන්වල විභාවී ස්වාමින්වන් වහන්සේ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය විද්‍යාපති අපේ පොළොම්මාරුවේ වාචසර ස්වාමින්වන් වහන්සේ බදුල්ල කනුපැලල්ලගම ඉන්දරතන බෞද්ධ මධ්‍යස්ථානාධිපති හෙරගම මහින්දාරාම පිරිවෙන්නේ පරිවේනාධිපති ශාස්ත්‍රපති අමුණුමුල්ලේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඇල්ලේ කුඹර ශ්‍රී ජයසමනාරාමාධිකාරී වැලිඳ ශ්‍රී ධම්මාලංකාර පිරිවෙන්නේ පරිවේනාධිපති සොරණාතොට ශාසනාර්ථ බල මණ්ඩලයේ ගරු ලේකකම් ලේකම් ශාස්ත්‍රපති සිරිමල්ගොඩ ධම්මානන්ද ස්වාමීන් වහන්සේ බදුල්ල රෝහල් ගිලන් සේවා බෞද්ධ මධ්‍යස්ථානාධිපති බදුල්ල දිස්ත්‍රික් පිරිවෙන් ගුරු උපදේශක හෙරගම මයින්දාරාම් පිරිවෙන්හි පරිවේනාචාර්ය ශාස්ත්‍රපති කිතල්ලල්ලි පේමනන්ද ස්වාමීන් වහන්සේ හාලියල බෝගහමඩිත්ත ජේතවනාරාමය කිහිල්ලල ශ්‍රී ආනන්දාරාමය යන විහාරන්නේ විහාරාධිපති මුගුණමත විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති අධ්‍යාපන වේදී හැතැක් මේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේ බදුල්ල දුනුවන්ගේ ශ්‍රී සුදර්ශනාරාම අධිකාරී වැලිකේ මුල්ල විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රපති කොස්ගහ කුඹුරේ නාරද ස්වාමීන් වහන්සේ බදුල්ල කණුපැලල්ල ශ්‍රී උපෝසථාරාම අධිකාරී බදුල්ල ඌව මහාවිද්‍යාලයේ ධර්මාචාර්ය ශාස්ත්‍රපති හඟුම්නාවේ සුධම්ම ස්වාමීන් වහන්සේ ගල්ගේ පිටිය පුරාණ විහාරාධිකාරී ධර්මාචාර්ය වැටහිරේ සීරරතන ස්වාමීන් වහන්සේ බදුල්ල සත්බුදු දම්පල් විහාරවාසී අරාවැත්තේ දම්බරක්ක ස්වාමීන් වහන්සේ මුතියංගන රාජමහා විහාරවාසී කුඹලගමුවේ සරණපාල ස්වාමීන් වහන්සේ විහාරගොඩ විද්‍යෝත්සංශ පිරිවෙන්හි පරිවේනාධිපති ගෞරව ශාස්ත්‍රවේදී උදේනිගම සීලරත්න ස්වාමීන් වහන්සේ මුතියංගන රාජමහා විහාර වාසී හඳුන්ගොඹේ නන්දරතන ස්වාමීන් වහන්සේ එවැගේම බදලුවේ රාහුල ස්වාමීන් වහන්සේ වගේම යටවර සද්ධාරතන ස්වාමීන් වහන්සේ යන මහා සංඝරත්නයේ මේ පිරිත් මණ්ඩපයේ වැඩ සිටිනවා උන්වහන්සේලා සෑම දිනම අපි තාම ගෞරවයෙන් මේ අවස්ථාවේදී පිළිඅර ගන්නු ලබනවා ධම්මෝසද සමන් නත්ති ඒතං තිබත භික්ඛවෝ කියන දහම් පාඨය සිහිපත් කරමිනුයි අපි අද නවන්පුර පසළොස්වක් පුන් පොහොදා ඓතිහාසික මුතියංගන රාජමහා විහාරස්ථානයේ පැවැත්වෙන මෙව ਸਰවරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවේ අනුශාසනාව අපි ආරම්භ කරන්නට යෙදුනේ. පිනතුනි මේ ලෝකයේ ජීවත් වෙන ගිහි පැවිදි අපි දෙපිරිස වේවා ඒ වගේම මේ රටේ මේ ලෝකයේ ජීවත් වන ජාතීන් අතර කිසිදු ભેදයකින් තොරව ආගම ආගමික ભેදයකින් තොරව ඒ වගේම භාෂා ભેදයකින් තොරව උගත් නූගත් ભેදයකින් තොරව ඒ වගේම කිසිදු සමාජ ස්තර ભેදයකින් තොරව අපි හැමදෙනාම මේ සමාජයේ ජීවත් වෙනකොට විවිධ වූ ගැටලු ප්‍රශ්න අභියෝග ඒ වගේම විවිධ වූ මානසික ආතතින් සහ කායික මානසික පීඩාවන් වන්ටපත් පීඩාවන්ටපත් විමුණුයි අපි හැමදෙනාම ජීවත් වෙන්නේ. ඒ අපිට ඇතිවන ඒ පීඩාවන් අපහසුතාවයන් අපි හැමදෙනාගේම ජීවිත තුළට මහත් වූ දුකක් නොයසේනම් පීඩාවක් ගෙන දී තිබෙනවා. අපි කුමන නිලතර දැරුවත් එවැගේම කුමන බලතල සහිතව අපි සමාජයේ ජීවත් වුණත් අපි හැමදෙනාගේම ජීවිත තුළ අපිට දකින්න ලැබෙන පොදු කාරණයක් තමයි මේ කායික සහ මානසික පීඩාව කියන කාරණය. විශේෂයෙන්ම එවන් වූ පීඩාවක් අපේ ගතට දැනෙන්නේ අපේ මනසට දැනෙන්නේ අපි බලාපොරොත්තු වන ආකාරයට අපි බලාපොරොත්තු වන විදිහට මේ සමාජයේ කටයුතු සිදු නොවීමයි. අපි හිතන විදිහට, අපි පතන විදිහට, අපි ප්‍රාර්ථනා කරන විදිහට, ඒ වගේම අපි සතුටු වෙන විදිහට මේ සමාජයේ අපිට දේවල් ලැබෙන්නේ නැහැ. ආන්න ඒ හැමුවේ අපි කායිකව පීඩාවටපත් වෙනවා, ආතතියටපත් වෙනවා, මානසිකියත් අපි ආතතියටපත් වෙනවා. අපි බලාපොරොත්තු වන ආකාරයට ඒ දේවල් ඒ ආකාරයෙන්ම සිද්ධ වෙනවා නම් ඒකයි අපි බලාපොරොත්තු වන කාරණේ ඒකයි අපේ ආසාව. අපි ආසා කරන කාරණය අපි බලාපොරොත්තු වන දේ සමාජයෙන් ඒ හැටියට ඉෂ්ට නොවෙනකොට ඒක අපේ හිතට ලොකු වද දීමක් හිතට ලොකු බරක් හිතට ලොකු ආතතියක් වගේම අපේ ගතටත් ලොකු පීඩනයක් වෙනවා. ඒ පීඩාව ගතට එනකොට අපේ ගත බොහොම දරුඩඩු වෙනවා. ගත ඝන වෙනවා. ඒ වෙනකොට අපේ ගතට දහඩිය දානවා. මේ ශරීරේ රත් වෙනවා. ඒ වගේම මුහුණකට රතු වෙනවා. ඒ වගේම අපේ රුධිර ගමනාගමනය බොහොම වේගවත් වෙනවා. හරියට ගිනිගත් ගතක් වගේ තමයි එතකොට අපිට දැනෙන්නේ. හිතටත් ඒ වගේමයි. අපේ බලාපොරොත්තුන් අපේ ආසාවන් හිතට එනකොට ඒ විදිහට ඒවා ඉෂ්ට සිද්ධ නොවනකොට හිතට මහා බරක් හිත ගලක් වගේ එකට කැටි ගහනවා. එනිසා හිත බොහොම ආවේගකාරී වෙනවා. හිතට කේන්ති එනවා. හිතට දේශය එනවා. හිතට වෛරය එනවා. තව කෙනෙකුට බයින්න හිතනවා. තව කෙනෙකුට කෑ ගහන්න හිතනවා. ඒ වගේම ගතට ඒ වගේ ස්වභාවයක් එනකොට ගතින් තව කෙනෙකුට පීඩා කරන්න හිතනවා. ගහන්න හිතනවා. සම්ලු සරුවල් කරන්න හිතෙනවා. ඒකයි ආසාවන් වලට එහෙම නැත්නම් බලාපොරොත්තුන් බලාපොරොත්තු වලට නැඹුරු වෙච්ච ගතක නැඹුරු වෙච්ච සිතක ස්වභාවය. බුදුරජාන් වහන්සේ මේ කාරණේ බොහෝම හොඳට දැක්කා. දැකලා බුදුහාමුදුරුව අපිට අනුශාසනා කරා මේකට හොඳ ඖෂධයක් තියෙනවා. ධම්මෝසද සමන්දත්ති. ඒ ඖෂධය තමයි ධර්මය. ඒතං තිබත බික්ඛවෝ මේ ඖෂධය පානය කරන්න. පානය කරලා ගත නිවාගෙන සිත නිවාගෙන නිවෙන්නටයි බුදුරජාන් වහන්සේ අපිට මේ ඖෂධය ලබා දීලා තියෙන්නේ. ඖෂධ පාවිච්චි කරන්නේ ඇතිවන රෝගයක් නිවාරණය කර ගැනීම සඳහායි. පින්තුනි අපේ ගත නිරන්තරයෙන්ම විවිධ වූ රෝගයන් වලට ගොදුරු වෙනවා වගේම අපේ මනස විවිධ වූ රෝගයන් වලට ගොදුරු වෙලා අපි ගතින් සහ මනසින් මහත් වූ දුකින් මහත් වූ වේදනාවෙන් මහත් වූ පීඩාවෙන් තමයි අපි ජීවත් වෙන්නේ මේ දුක මේ වේදනාව අපේ ගතට අපේ මනසට නිර්මාණය වෙන්නේ ගොඩ නැගෙන්නේ අපේ බලාපොරොත්තුන් නිසා අපේ දැඩි ආසාවන් නිසා දැඩි බලාපොරොත්තුන් නිසා එනිසා ජීවිතයක ලොකු බලාපොරොත්තු ජීවිතයක ලොකු ආසාවන් කියන්නේ ඒක ගතට මහා බරක් ඒක හිතට මහා බරක් ආන්නේ හිතට ඇතිවන ඒ මහා තද ගතිය ඒ උණුසුම් ගතිය ඒ දැවෙන ගතිය ඒ පිච්චෙන ගතිය හිතට දැනෙන ඒ මහා ආවේගකාරී ගතිය මහා පීඩාකාරී ගතිය සමනය කරගන්න දුරු කරගන්න වටිනාම ඖෂධයක් තමයි පින්නතුනි මේ ධර්මය කියලා කියන්නේ එහෙම නැත්නම් අපි මේ පිරිත හැටියට අපි යොදාගන්නේ බුදුරජාන් වහන්සේ 540 වසක් මුල්ලේ දේශනාවකට වදාළ ධර්මයේ අතුරින් යම් මො ගාතාවක් යම් මො ගාථා පාඨයක් අරගෙන ඒක තමන්ගේ වචන වලින් විග්‍රහ කරමින් එහි තිබෙන ධර්ම කරුණු කාරණා පැහැදිලි කරමින් ජීවිතයට ගලපා ගන්න ලබා දෙන උපදෙස අපි ධර්ම දේශනාව හැටියටයි සඳහන් කරන්නේ. එතකොට බුදුරජාන් වහන්සේ දේශනා කරපු දේශනාව ඒ ආකාරින්ම දේශනා කරනවා නම් ඒකට අපි පිරිත් දේශනාව කියලා කියනවා. එතකොට මේ දේශනාව එලෙසින්ම අපි දේශනා කරමින් අපි අවසානයේ සත්‍යක්‍රියාවක් කරනවා ඒ තේන සච්ච වජ්ජේන සොත්තිතේ හෝතු සබ්බදා ඒ තේන සච්ච වජ්ජේන දුක්ඛා භය රෝගා උපසමින්තුතේ කියලා ඒ සත්‍යක්‍රියාව කරනවා පිනිවේදක මහත්යන් මුලින් සිහිපත් කරන් තියෙනවා පරිසමන්තතෝ තායිති රක්කතේති පරිත්තම් කියලා අපේ පැරණි අටුවාචාරින් වහන්සේලා මේ පිරිත හඳුන්වලා තිබෙන්නේම සත්‍යයට හාත්පසින් ඇතිවෙන විවිධාකාර උවදුරු උපද්‍රවයන් වළක්වාලමින් ආරක්ෂාව සලසා දෙන දෙයට තමයි මේ පිරිත කියන්නේ කියන අර්ථය ඒ තුල තියෙනවා. මේ පරිත්‍ත කියන වචනේ පින්නතුනි ගතේ සැහැල්ලුව මනසේ සැහැල්ලුවත් මේ පරිත්‍ත කියන වචනේ අන්තර්ගත වෙලා තියෙනවා මේ පිරිතට පුළුවන් අපේ ගත සැහැල්ලු කරන්න මේ පිරිතට පුළුවන් අපේ මනස සැහැල්ලු කරන්න අපි රාත්‍රියට සුවබර නිින්දක් ලැබලා අපි උදේට නැගිටපුවම අපේ ගතට ලොකු සැහැල්ලුවක් දැනෙනවා ශරීරයේ ඉන්ද්‍රයන් ශාරීරික අවයව බොහෝම සැහැල්ලුවෙන් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම අපේ හිත බොහෝම නිවිච්ච තැම්පත් වෙච්ච හිතක් අපිට තියෙන්නේ. දවසේ තාම සිතුවිලි හිතට වදින්න පටන් ගන්න නැහැ. ඒ වගේම ගතට එදිනදා කටයුතු බර වැටිලා නැහැ තාම. ඒවා වැටීමත් එක්ක තමයි ගත බර වෙන්නේ, හිත බර වෙන්නේ. එතකොට පින්නතුනේ අපිට පුළුවන් නම් අන්න අර සැහැල්ලු කය අපිට පවත්වාගෙන යන්න උදෑසන අපි අවදි වෙනකොට තිබුණු ගත වගේම අපිට පුළුවන් නම් අපේ හිත සැහැල්ලුව පවත්වාගෙන යන්න අර උදෑසන නැගිටිනකොට අපිට තිබුණු ඒ බර නැති ඒ සැහැල්ලු සිත වගේ ආන්න එවැනි සිතකට එවැනි ගතකට ඉක්මනින් කේන්ති යන්නේ නැහැ. ඉක්මනින් ක්‍රියාත්මක වෙන්න දිරි ගන්නන්නේ අන්න ඒ විදිහට අපිට අපේ ගත නිවා ගන්න, අපේ සිත නිවා ගන්න අපිට ශක්තියක් ලැබෙන දෙයක් තමයි පින්නතුනි මේ පිරිත කියලා කියන්නේ. ඔබ ශ්‍රාවකයෝ හැටියට බොහෝම නිමිච්චි මනසකින් සංවර වෙච්ච මනසකින් තැම්පත් කරගත්ත කයකින් යුක්තව ඔබ මේ පිරිත් ධර්මයේ ශ්‍රවණය කරනවා නම් පින්වතුනි ඔබේ හිතට ලොකු සතුටක් ලොකු සැහැල්ලුවක් ලොකු සැනසීමක් නිරන්තරයෙන් ඇති කර ගන්න පුළුවන්කම තිබෙනවා. ඒ වගේ මේ පිරිත වශයෙන් දේශනා කරන මේ සූත්‍ර දේශනා වල අන්තර්ගත ධර්මය ධර්ම කරුණු අපේ ජීවිතයට ගලපා ගන්නකොට සම්බන්ධ කර ගන්නකොට අප මේ අපිට මේ ගත නිවා ගන්න පුළුවන්. ආන්නේ නිවා ගන්න ගතේ තමයි පින්නතුණි නිවනේ සුවය ස්පර්ශ වෙන්නේ. ඒ නිවාගත්ත මනසට තමයි නිවනේ සුවය ස්පර්ශ වෙන්නේ. ඒ නිසා මේ පිරිත කියලා කියන්නේ ඒ වගේම අපේ ගතට ගතට මනසට සැහැල්ලුවක් ඒ වගේම නිවීමක් ගෙන දෙන බොහොම සෞම්‍ය වූ දෙයක්. ඒ නිසා ඔබ හැමදෙනාම බොහොම ගෞරවයෙන් මේ පිරිත් ධර්මයේ ශ්‍රවණය කරන්න. මේ පිරිත් සම්ප්‍රදාය අවුරුදු දහස් ගණනාවක් තිස්සේ මේ රටේ ආරක්ෂා වුණේම මේ පිරිතේ ඔය කියන සුවය ඔය කියන ගුණය මේ පිරිත තුළ අපේ මිනිස්සු අත්දකපු නිසාමයි ලැබපු නිසාමයි මේ පිරිතට වර්තමානයේ වෙන විට විවිධ ගායන ශෛලියන් ඇතුල් වෙලා තිබුණත් ඒ වගේම සමාජයේ පැවතුන යම් යම් සාන්ති කර්මවල යම් යම් ලක්ෂණ දේරවාදන ආදී දේවල් මේවට අන්තර්ගත වෙලා තිබුණත් සංස්කෘතියක් හැටියට වැඩෙනකොට වර්ධනය වෙනකොට නමුත් පිරිසුදුව ගත්තාම මේ පිරිත කියලා කියන්නේම අපේ ගතයි මඩසයි දෙකම අපිට නිවා දෙන නිවා ගන්නට පුළුවන් සාන්ත වූ දේශනාවක්මයි. ඒ නිසා පින්වතුනි ඔබ හැමදෙනාම ශ්‍රද්ධාවෙන් මේ පිරිත් ධර්මයේ ශ්‍රවණය කරන්න. පෙළෝතුරා බුදුරජාණන් වහන්සේ මුළු මහත් සක්වල වැසි සියලු සත්වයන් කෙරෙහිම සියලු සත්වයන්ටම යහපතක් සැලසේවායි කියන මහා කරුණාවෙන් දේශනා කොට වදාළ මේ ලෝතුරා බුදුරජාන් වහන්සේගේ ශ්‍රීමුක දේශනාවටයි මම මේ ඇහුම්කන් දෙන්නේ කියලා තමන්ගේ දසවංම විවුර්ත කරගෙන මේ පිරිත් ධර්මය ඔබ ඇහුම්කන් දෙන්න. මේ පිරිත් ධර්මය මිනිසුන්ට පමණක් නෙවෙයි දෙවියන් අතර පවා බොහොම ගෞරවයට වන්දනාවට පූජාවට පාත්‍ර වෙච්ච දෙයක්. සාමේ පිරිත් ධර්මයේ ශ්‍රවණය කිරීම සඳහා අපි භූමාටු දෙවියන් ඇතුළු සක්වල වැසි සියලු දෙවියන්ට ආරාධනා කරනවා. එතකොට දෙවියන්ගේද සහභාගීත්වයේ ඇතුවයි අපි මේ මහා සාන්ති කර්මය මේ ආශිර්වාද දේශනාව සිද්ධ කරන්නේ. මේ කටයුතු වලට සම්බන්ධ වන මහා සංඝරත්නයට වගේම මේ පිරිත් දේශනාවට ඇහුම්කන් දෙන දායකාරක ආදී ඔබ හැමදෙනාටම උතුම් බුද්ධ ආදී රත්නත්‍රයේ ආශිර්වාදය ලැබෙනවා වගේම සියලුම දෙවි දේවතාවන්ගේ ආරක්ෂාවත් ආශිර්වාදයක් නිරන්තරයෙන්ම ලැබෙනවාමයි. එනිසා විශේෂයෙන් අද නවම්පුර 15ක් පොහෝදා මුතියංගන රජමහා විහාරස්ථානයේ සිට පැවැත්වෙන මේ ਸਰවරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවේ අනුහසින් ආශිර්වාදයෙන් අපි ප්‍රාර්ථනා කරනවා වර්තමානයේ වෙන විට අපේ රට තුළ ජීවත් වන ජනතාව විවිධ වූ අපහසුතාවයන් වලට දුෂ්කරතාවයන් වලට මුහුණ දෙමින් ඉවසාගෙන දරාගෙන මහ මෙරක් වගේ බර දරාගෙන මිනිසුන් ජීවිතයට මුහුණ දෙන්නේ ඒ ඒ ඒ බරින් තෙරපිච්ච මිනිසුන්ට ඒ හිත සැහැල්ලු කරගන්නට මේ පිරිත් ධර්මයේ ශක්තිය පිරිත් ධර්මයේ ගුණය ආශිර්වාදය ලැබේවායි කියන ප්‍රාර්ථනාව අපි සිද්ධ කරනවා. ඒ වගේම විශේෂයෙන් අපි සිහිපත් කරන්න ඕනේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වර්තමාන සභාපතිතුමන් ඇතුළු ඒ කාර්ය මණ්ඩලය බොහොම ඕනකමෙන් බොහෝ දුර බැහැර ගිවාගෙන මේ මුතියන් රජමහා විහාරස්ථානයේ සිට මේ කටයුතු සිද්ධ කිරීමට ලොකු සීවයක් සිද්ධ කරනවා. එනිසා සභාපතිතුමන් ඇතුළු මේ හැමදෙනාටමත් මුතියංගන රජමහා විහාරස්ථානයේට පැමිණෙමින් අපි සමගින් මේ සම්බන්ධ වී සිටින දහස් සංඛ්‍යාත සදහැතුන් හැමදෙනාටමත් ගුවනින් අපිත් සමග සම්බන්ධ වන හැමදෙනාටමත් ඒ වගේම මේ පිරිත් දේශනාව සඳහා වැඩමවා වදාළ මේ ගෞරවනීය මහා සංඝරත්නය ඇතුළු රටවැසි ලෝවැසි ගෞරවනීය සියලු මහා සංගරුවනටත් ඒ වගේම රෝගාතුරව සිටින ඒ වගේම විවිධ වූ දුක් පීඩාවන්ගෙන් පෙරෙන සියලු ලෝවැසි ජනතාවට මේ උතුම් පිරිත් ධර්මයේ ආශිර්වාදයේ ශක්තිය ලැබේවා ඔබේ ගතට ඔබේ මනසට නිවීමක් සැනසුමක් උදා කර ගන්නට ඒ වගේම තමන් කරන කියන කටයුතු සාර්ථකව සිදු කර ගන්නට ඔබ හැම දිනාටම නිදුක් නිරෝගීව සත වර්ෂාධික කලක් හිමින් ජීවත් වන්නට බුදුන් වැඩිය මේ උතුම් වූ මුතියංගන පිම්බීමේ සිට සිද්ධ කරන මේ පිරිත් දේශනාවේ අනුහස ආශිර්වාදය ඔබ හැම දිනාටම ලැබේවා සැලසේවායි ප්‍රාර්ථනා කරමින් අපේ පිරිත් අනුශාසනාව මේ නිමවටපත් කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි සාදු සාදු සාදු සොළොස් මස් ස්ථාන අතර තාම පූජනීයත්වයට පත්ව තිබෙන ඒ වගේම වරක් හෝ පැමිණු කෙනෙකුට තම සිත නිවි සැනහෙන මේ පින්බිම විශේෂ කොටම විහාරස්ථානයේ වෙනුවෙන් වන්දනාමාන කටයුතු වල පැමිණෙන සදහවතුන්ට අවශ්‍ය ඒ සියලු කටයුතු සොයා බලමින් ඉටු කරන අප දකිනවා වර්තමානයේදී ඒ අවශ්‍යතාව සඳහා දෙමහල් ගොඩ නැගිලා කිදිබිමින් පවතිනවා සංඝාවාසයේ පියාස ප්‍රතිසංස්කරණයට ලක් කරමින් පවතිනවා. මේ සඳහා අවශ්‍ය ශක්තිය සම්පාදනය කරන පිළිගැනීම සහ පෙරත් අනුශාසනාව සිදු කරන්නට යෙදුණු මහා විහාර වංශික ශාමෝපාලයේ මහනිකායේ අස්කිරි විහාර පාර්ශවයේ කාරක මහා සංඝ සභික ඓතිහාසික බදුලුමුති අංගන රාජ මහා විහාරයේ භාරකාර ආචාර්ය පූජනීය මුරුද්දනීය ධම්මරත්න නායක ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී සුව චිර ජීවනයේම සැලසේවා කියා ප්‍රාර්ථනා කරනවා ඊළඟට දේවතාරාධනාව දේවතාරාධනාවෙන් අනතුරුව පිරිත් පේ කිරීම පිරිත් පේ කිරීම සිදු කරන්නේ හෙළගම මහින්දාරාම පිරිවෙන්හි ආචාර්ය බදුල්ල මහරෝහලෙහි ගිලන් සේවා බෞද්ධ මධ්‍යස්ථානාධිපති ශාස්ත්‍රපති පූජනීය කිතලැල්ලේ පේමානන්ද ස්වාමින් වහන්සේ ඉන්නනතුරුව මංගල බෙහෙරී වාදනය මංගල බෙහෙරි වාදනය අප සිහිපත් කරනවා මුතියන් නුරාජ මහ විහාරස්ත බේබි ගුරුන් වහන්සේගේ හේවිසි කණ්ඩායම එතුමන් අපි අතරින් සමුගත්තා ආර්.ඩී. සුබේ ඇතුළු මුතියන්ගන හේවිසි කණ්ඩායම විසින් මංගල බෙහෙරි වාදනය සිදු කරන්නේ ඉන් අනතුරුව මහපිරිත් දේශනය මහපිරිත් දේශනය සිදු කරන්නේ හෙළගම මහින්දාරාම පිරිවෙන්හි ආචාර්ය බදුල්ල මහරෝහලේ ගිලන් සේවා බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජනීය කිතල්ලැල්ලේ ප්‍රේමානන්ද ස්වාමින් වහන්සේ විසින් දැන් දේවතාරාධනාව දේවතාරාධනාව බදුල්ල මැදගම ශ්‍රී පීඩාශනාරාමාධිපති හාලියල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ හිටපු සභාපති කාව්‍ය ශ්‍රී පූජනීය බෙමිණියන්වල විභාවී ස්වාමින් වහන්සේ විසින් සිදු කරන්නේ සබ්බේ කාමේ ගිරිසිකාර කටේ චාන්තරිත්තේ විමානේ දීපේ රට්ටේ ගාමී කුසලතේ 王灭除当。 පානීතා ති බද්ධාමි ජීලිකාති පබ්බජිතේන අබින්හං පච්ච වෙක්ඛි දබ්බං අඤ්ඤෝ මේරා කප්පෝ කරණීයෝ තේ පබ්බජිතේන අබින්හං පච්ච වෙක්ඛි දබ්බං කච්චීනුකෝ මේ අත්තා සීලතෝන උපවදතීතේ පබ්බජිතේන අබින්නම් පච්ච වික්ඛිතබ්බං සච්චිනුකෝ මං අනුවිච්ච විඤ්ඤෝ සබ්බක්මචාරී සීලතෝන උපවදන්ති තේ පබ්බජිතේන අදින්නම් පච්ච වෙක්ඛි තබ්බං සබ්බේහි මේ පියේහි මනාපේහි නානාභාවෝ විනාභාවෝති පබ්බජිතේනාබින්නම් පච්ච වෙක්ඛිතබ්බං කම්මස්සකෝමි කම්මදායාදෝ කම්මයෝනි කම්මවන්දෝ කම්මපටිසරණෝ යං කම්මං කරිස්සාමි අඥානං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමි තේ පබ්බජිතේන වින්නං පච්ච වික්ඛිතබ්බං කතම් භූතස්ස මේ රත්තිං දිවා වීති පතම් තීතේ අබ්බජිතේන අභිම්මං පච්ච වෙක්ඛිතබ්බං කච්චේනකෝහං ශුඤ්ඤාගාරේ අබිරමාමීති අබ්බජිතේන අභිම්මං පච්ච වෙක්ඛිතබ්බං අත්තිනුකෝ මේ උත්තරි මනුස්ස ධම්මා අලමරිය ඥාන දස්සන විශේෂෝ අධිගතෝ සෝවං පච්චිමේ කාලේ සබ්‍රක්මචාරීහි පුට්ටෝ මං කුබවිස්සාමීතේ සබ්බජිතේන අරින්නම් පච්ච වෙක්ඛි තබ්බං ඉමේ කෝ භික්ඛවේ දස ධම්මා සබ්බජිතේන අරින්නම් පච්ච වෙක්ඛි තබ්බා ඉදමෝච භගවාත් මනා භික්ඛු භගවතෝ පාසිතං අබිරංගුම් ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනේ අනාථ පින්දිකස්ස ආරාමේ තේන කෝපන සමයේන සාවත්තියං අඤ්‍යතරෝ වික්ඛු වෛනාදත්තෝ කාලකතෝති අතකෝ සම්බවුනා වික්ඛෝ යේන භගවාතේනුපසංගමින්සෝ උපසංගමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදින්සෝ ඒකමන්තං නිසින්නෝ කෝතේ බික්ඛු භගවන්තං ඊතදෝචුං ඉදවන්තේ සාවත්තියං අඤ්ඤතරෝ බික්ඛු අහිනාදත්තෝ කාලකතෝති නානුනසෝ බික්ඛවේ බික්ඛු චත්තාරියහි රාජකුලානි නිස්සේන චිත්තේන පරිසචේහි සෝ භික්ඛවේ භික්ඛෝ චත්තාරියහි රාජකුලානි නිස්සේන චිත්තේන පරිය නහිසෝ භික්කවේ භික්ඛෝ අහිනා දත්තෝ කාලං කරෙය්‍ය අතමානි චත්තාරි අහිරාජ කුලානි විරූපක්ඛං අහිරාජ කුලං ඒරාපතං අහිරාජ කුලං චබ්බ්‍යා පුත්තං අහිරාජ කුලං තණ්හා ගෝතමකං අහිරාජ කුලං නානෝනසෝ වික්කවේ වික්කෝ ඉමානි චත්තාරි අයිරාජ කුලානි මිත්තේන චිත්තේන බලේ සචේසෝ වික්කවේ වික්ඛෝ ඉමානි චත්තාරි අයිරාජ කුලානි නිත්තේන චිත්තේන පරිය නයිසෝ වික්කවේ බික්ඛු අනිනාදත්තෝ කාලං කලිය අනුජානාමි භික්ඛවේ මානි සත්තාරි අහිරාජ කුලානේ මිච්ඡේන චිත්තේන පරිතුම් අත්ථ ගුත්‍ත්‍යාත්ථ රක්ඛාය අත්ථ පරිත්තාති ඉදමෝච භගවා ඉදං වත්වා සුගතෝ අපාපරං ඒතදමෝච සත්තා විරූපක්ඛේහි මේ මෙත්තං මෙත්ත පුත්තං ඒවා පතේමේ චබ්බ්‍යා පුත්තේමේ මෙත්තං මෙත්තං කම්මා ගෝතමකේච අපාදකේමේ මෙත්තං මෙත්තං විපාදකේමේ චතුප්පදේමේ මෙත්තං මෙත්තං මෞපදේමේ මාමන් අපාදකෝ හිංසී මාමන් නින්සි දිපාදකෝ මාමන් චතුප්පදෝ හිංසී මාමන් නින්සි බහුප්පදෝ සබ්බේ සත්තා සබ්බේ පාලා සබ්බේ භූතා ච කේවලා සබ්බේ මත්තානි පස්සන්තු මා සංචි පාපමාගමා අප්පමානෝ බුද්ධෝ අප්පමානෝ ධම්මෝ අප්පමානෝ සංඝෝ අපමානවන්තානි සිරින් සපානි අහිවේ මච්චිකා සතපදි උන්නානාබේ සරමූ මූසිකා කතාමේ රක්කා කතාමේ පරිත්තා පටික්කමන්තු භූතානි සෝහං නමෝ භගවතෝ නමෝ සත්තං සම්මා සම්බුද්ධානං ඒතේන සච්ච වජ්ජේන දුක්ඛා භයාරෝගා උපසමින්තුතේ එවං සම්මේකං සමයං භගවා සාවත්තියං විහරති චේතවනේ අනාථ පින්දිකස්ස ආරාමේ తత్రకో භගවා භික්ඛු ආමන්තේසේ භික්ඛවෝති වදන්තේති තේ භික්ඛු භගවතෝ පච්චස්සෝ සම් භගවායි තදෝච නිත්තාය භික්ඛවේ චේතෝ විමුක්තියා ආසේවිතාය භාවිතාය බෞලේ කතාය යානිකතාය වත්තුකතාය අනුට්ඨිතාය පරිචිතාය සුසමාරද්ධාය ඒකාදසානි සංසාපාටි කංකා කතමේ ඒකාදස සුඛං සුපති සුඛං පටිමුජ්ජතේ නපාපකං සුපිරං පස්සතේ මනුස්සානං පියෝ හෝති අමනුස්සානං පියෝ හෝති දේවතාරක්කන්ති නාස අග්ගිවා විසංවා සත්තං වා කමතේ සුවතං චිත්තං සමාධියති මුකවන්නෝ විප්පසීදති අසම්මූලෝ කාලං කරෝති උත්තරින් අක්කදි විජ්ජන්තෝ බ්‍රහ්ම ලෝකෝ ගෝති නිත්තාය භික්කවේ සේතෝ විමුක්තියා ආසේවිතාය භාවිතාය බෞලිකතාය යානිකතාය වත්තුකතාය අනුට්ඨිතාය පරිචිතාය සුසමාරද්ධාය ඉමේ ඒකා දසානි සංසා පාටිකං කාදී ඉදමෝච භගවාත්ත මනාපේ භික්ඛු භගවතෝ වාසිතං අබිනං ඒතේන සච්ච වජ්ජේන සොච්චිතේ හෝතු සම්බදා පෞත බක්කෝ භවති විප්පවුද්දෝ සකාකරා මෞනං උපජීවන්ති යෝ මිත්තානං අදෝමතේ යං යං ජනපදං යාති නිගමේ රාජදානියෝ සබ්බත් ගෝජිතෝති යෝමිත්තානං නදෝබතේ නාස්ස චෝරා පසන්ති නාති මන්නේති කත්තියෝ සබ්බේ අමිත් චේතාති යෝමිත්තාලං නදෝවති අක්කොද්දෝ සගරං මේති සබාය පටිනන්දිතෝ ඥාතිනං උත්තමෝති යෝමිත්තාලං නදෝවති සක්කත්වා සක්කතෝති ගරෝති සගාරෝ වන්නකිත්ති බතෝති යෝමිතානං නදෝති පූජකෝ ලබතේ පූජං වන්දකෝ පටිවන්දනං යසෝ කිත්තිංච පප්පෝති යෝමිතානං නදෝමති අග්ගියතා පජ්ජලති දේවතාව විරෝචති ඉදියාචිතෝ හෝති යෝමිතානං නදෝමති කාමෝ තස්ස පදායන්ති කෙත්තේ උත්තං විරුවති පුත්තානං පලමස්නාති යෝමිත්තානං නදුරති දනිතෝ පබ්බතාදෝ වා රුක්ඛාතෝ පතිතෝ නරෝ චුතෝ පතිත්තං ලබති යෝ මිත්තානං නතුපති විරුල් මූල සම්පාලං නිගෝදමිව මානුතෝ අමිත්තානප්පසයන්ති යෝ මිත්තානං නතුපති චේන සච්ච වජ්ජේන හෝතු තේ ජය මංගලං උදේතයන් චක්කුමා ඒක රාජා හරිස්සවන්නෝ පත විප්පවාසෝ සන්තං නමස්සාමි හරිස්සවන්නං පත විප්පවාසං සයජ්ජ ගුත්තා විහරේ මුදිවසං ඒ බ්‍රාහ්මනා වේදගෝ සබ්බ ධම්මේ තේමේ නමෝ තේච සම්පාලයන්තු නමස්තු බුද්ධාලං නමස්තු බෝධියා නමෝ විමුක්තාලං නමෝ විමුක්තියා ඉමං සෝ පරිත්තං කତ୍වා මූලෝ චරතියේසනා අපේතයන් චක්කුමා ඒක රාජා හරිස්සවන්නෝ පටවිප්පබාසෝ සමන්තං නමස්සාමි හරිස්සවන්නං පටවිප්පබාසං අයජ්ජ කුත්තා විහරේ මුක්තිං යේ බ්‍රාහ්මනා වේද ගෝ සබ්බ ධම්මේ තේමේ නමෝ තේ ච මං පාලයන්තු නමස්තු බුද්ධානං නමස්තු බෝධියා නමෝ විමුක්තානං නමෝ විමුක්තියා ඉමන්සෝ පරිත්තං දත්වා මෝරෝ ආසම කප්පයිනේ ඒතේන සච්ච වච්චේන හෝතු තේ ජය මංගලං ඊවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහරති 제තමනේ අනාථ පින්ඩිකස්ස ආරාමේ තේන කෝපන සමයේන චන්දිමා දේව පුත්තෝ නාමුනා සුරින්දේන ගයිතෝ දේ අතකෝ චන්දිමා දේව පුත්තෝ භගවන්තං අනුස්සරමානෝ ආයං ඒලායං මංගලං අභාසේ නමෝ තේ බුද්ධ වීරත්තු විප්පමුත්තෝ සිසබ්බදී සම්බාද පටිපන්නෝස්මි තස්සමේ සරණං භවාති අතකෝ භගවා චන්දිමං දේව පුත්තං ආරබ්බහං අසුරින්දං ගාථාය අජ්ජවාසේ තථාගතං අරහන්තං සම්ලිමා සරණං ගතෝ සාඋචන්දං වමුන්තස්සු බුද්ධාලෝකානුකම්පකාසේ අතකෝ රාව අසුරින්දෝ චන්දිමං දේව පුත්තං මුඤ්ජිත්වා कर्मानुरूपो येन वेपचित्रियसुरिन्दो तेनुपसङ्कम्युपसङ्क्रमित्वा සංවිග්ගෝ ලෝමාට්ඨ ජාතෝ ඒකමන්තං අට්ඨාසේ ඒකමන්තං පිටං කෝරාවං අසුරින්දං වේපචිත්ති අසුරින්දෝ තාතාය අජ්ජභාසේ කින්නු සංසර මානෝව රාවු චන්දං පමුන්තසේ සංවිග්ග රූපෝ ආගම්මා කින්නු බීතෝවත් චිත්තසීති සත්තදාමේ පනේ මුද්දා ජීවන්තෝන සුඛං ලබේ බුද්ධ ගාථා විගීතොම් නෝත මුන්දය සම්විවංතේ ඒතේන පච්ච වද්දේන දුක්ඛාය රෝගා උපගමිහ ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං වේරති 제තවන අනාථ පින්දිකස්ස ආරාමේ තේන කෝපන සමයේන සූර්යෝ දේව පුත්සෝ රාහුනාසුල් දේන ගයිතෝ අතකෝ සූර්යෝ දේව පුත්සෝ භගවන්තං අනුස්සරමානුතායං වේලායං ඉමං ගාතං අපාදේ නමෝ තේ බුද්ධ වීරත්තෝ විප්‍රමුක්තෝ සිතබ්බදී සම්බාධ පටිපන්නෝස්මි තස්ස මේ සරණං බවාති අතකෝ භගවා සුරියං දේව පුත්තං ආරබ්බ රාවං අසුරින්දං ගාතයි අජ්ජබාසී තථාගතං අරහතං සුනියෝ සරණං ගතෝ සාවුසුරියං පමුංචස්සු බුද්ධාලෝකානුකම්පකාති යෝ අන්ධකාරේ තමසී පබං කරෝ තේරෝචනෝ මණ්ඩලී උග්ගතේජෝ මාරාහුගිලීතරං අන්තරික්ක අජං මම රාහු පංච සූර්යම්පේ අතකෝ රාහු අසුරින්දෝ සූර්යං දේව පුත්තං මුංචිත්වා තරමාන රූපෝ යේන වේ ප්‍රචිත් චි අසුරින්දෝ තේනුපසංකමි උපසංකමිත්වා සංවිග්ගෝ රෝමත්ත ජාතෝ ඒකමන්තං අට්ඨාසේ ඒකමන්තං තිතං කෝරාවුං අසුරින්දං වේපතිච්චි අසුරින්දෝ ගාථාය අජ්ජපාසේ කින්නු සම්තර මානෝව රාමුසුලියං පමුච්චසේ සංවිග්ග රූපෝ ආගම්ම කින්නු බීතෝව චිත්තදීනේ සත්තදාමේ පලේ මුද්දා ජීවන්තෝන සුඛං ලබේ බුද්ධ ගාථා විගීතෝමේ නෝචේ මුංචේය සූර්යාන්දේ ඒතේන සච්ච වච්චේන සබ්බ රෝගෝ විනස්සතෝ එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විරති 제තවනේ අනාථ පින්ඩිකස්ස ආරාමේ තත්‍රකෝ භගවා භික්ඛු ආමන්තේති භික්ඛවෝති භගන්තේති තේ භික්ඛු භගවතු පච්චස්සෝ සුන් භගවා ඒතදවෝච භූත බුබ්බං භික්ඛවේ දේවාසුර සංගාමෝ සම්මෝපපුරෝති අතකෝ භික්කවේ සක්කෝ දේවානමින්දෝ දේවේතාවකින්සේ ආමන්තේසේ සචේ මාරිසා දේවානම් සංගාමගතානම් උපජ්ජය භයං වා චම්විතත්තං වා ලෝමංසෝ වා මමේව තස්මින් සමයේ ජගග්ගං මුල්ලෝකේයාස මමන්නිවෝ ජජග්ගං මුල්ලෝකයතං ජම්බවිස්සති භයං වා චම්බිතත්තං වා ලෝමංසෝ වා සෝපවිස්සතේ නෝචේමේ ජජග්ගං මුල්ලෝකේයාත අත්පදාපතිස්ස දේවරාජස්ස ජජග්ගං මුල්ලෝකේයාත පජාපතිස්සයෝ දේවරාජස්ස දජග්ගං මුල්ලෝකය තං යම් භවිස්සති බයං වා සම්බිතත්තං වා ලෝමං සෝවාසෝ පහිස්සති නෝචේ පජාපතිස්ස දේවරාජස්ස දජග්ගං මුල්ලෝකයාත අතවරුණස්ස දේව රාජස්ස ජජද්දං උල්ලෝකේයාත වරුණස්ස යෝ දේව රාජස්ස ජජද්දං උල්ලෝකේතං යම් භවිස්සති බයං වාචම්පි තත්සං වාලෝමහන්තෝ ආසෝ පරිසරේ නෝචේ වරුණස්ස දේව රාජස්ස දජක්කම් ලෝකේ යාත අතයිසානස්ස දේවරාජස්ස යජග්ගං උල්ලෝකෙය්‍යාත ඊසානස්ස හිවෝ දේවරාජස්ස යජග්ගං උල්ලෝකයතං යම් භවිස්සති භයං චම්බිතත්තං වාලෝමාංසෝ ආසෝ භවිස්සතේ සංකෝපන භික්කමේ සක්කස්සවා දේවානමින්දස්ස දඩග්ගං උල්ලෝකයතං පජාපතිස්සවා දේවරාජස්ස ජජග්ගං උල්ලෝකයතං වරුණස්සවා දේවරාජස්ස ජජග්ගං උල්ලෝකයතං ईशानस्वा देवराजस्य जगम् उल्लोकयतम् यम् भविष्यति भयम् वा चम्बितत्वम् वा रोमान् सोमापय्येतापि नोऽपि पय्येत तम् किस्वेतो සක්කෝ හි භික්ඛවේ දේවානමින්දෝ අවිතරාගෝ අවිත දෝසෝ අවිතමෝ බිරුච්ඡම්බේ උත්‍රාදි බලයිතේ අහංචකෝ භික්ඛවේ එවං වදාමි සචේතෝ මාතං භික්ඛවේ අරඤ්‍යගතානං වා රුක්කමූලගතානං වා ශුඤ්ඤාකාරගතානං වා uppajjayya භයං වා චම්බිතත්තං වා නෝමාසෝවාමමේව තස්මින් සමයේ අනුස්සරෙය්‍යා ඉතිපිසෝ භගවාරං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරතේ සත්තා දේව මනුස්සාරං බුද්ධෝ භගවාතේ මමං හිමෝ භික්ඛවේ අනුස්සරතං යං භවිස්සති භයං වා චම්විතත්තං වා ලෝමංසෝ වාසෝ භවිස්සති නොචේ මං අනුස්සරෙය්‍යාත අත ධම්මං අනුස්සරෙය්‍යාත स्वाकातो भगवता धम्मो संलिष्टिको अकालिको एहि पस्सिको परैको पच्चत्तं वेदितव्यो विञो हीति दम्मं हि वो विक्रमे अनुसरतं यं भविष्यति वयं वा जम्बितत्तं वा ලෝමහන්සෝ ආසෝ පරිස්සති නොචේ ධම්මං අනුස්සරියාත අත සංඝං අනුස්සරියාත සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ පුජ්ජපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ස්වාමීචි පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යෝගානි අත්ථ පුරිස පුග්ගලා ඊස භගව භගවතෝ සාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත් අත්තරං පුඤ්ඤක්කෙත්සං ලෝකස්සාති සංඝං හිවෝ භික්ඛවේ අනුස්සරතං යම් භවිස්සති බයං වා සම්බිතත්තං වා ඕමංසෝ වාසෝ භවිස්සති තං කිස්සේතෝ තථාගතෝ භික්ඛවේ අරහං සම්මා සම්බුද්ධෝ ීතරාගෝ වී දෝසෝ වීතමෝ අබීරු අච්චම්මි අනුස්ථාසි අපලායේති ඉදමෝච භගවා ඉදං වත්වා සුගතෝ අතාපරං ඊතද මෝච සත්තා අනඤ්ඤේ රුක්ක මූලේ වා ශුඤ්ඤාගාරේව භික්ඛවෝ අනුස්සරේත සම්බුද්ධං භයං තුම්මාකනෝසියා නෝචේ බුද්ධං සරියාත ලෝකජත්තං රාසබං අත ධම්මං සරියාත නියානිකං සුදේසිතං නෝචේ ධම්මං සරේයාත නියානිකං සුදේසිතං අත සංඝං සරේයාත පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං ඊවං බුද්ධං සරන්තානං ධම්මං සංඝං ච භික්ඛවෝ භයං වා චම්බිතත්තං වා ඒතේන සච්ච වජ්ජේන දුක්ඛා භයාරෝගා උපදමින් ඒවං මේ සුතං ඒකං සමයං භගවා රාජගහේ විහෙරති වේලුවනේ කලන්දක නිවාවේ තේන කෝපන සමයේන ආයස්මා මහාකස්සපෝ පිප්පලිවායං විහෙරති ආපාදිකෝ දුක්ඛිතෝ මාර්ගිලානෝ අතකෝ භගවා සායං සමයං පතිසල්ලානා මුට්ඨිතෝ හේනායස්මාමා කස්සපෝ තේනුපසංකමි උපසංකමිත්වා පඤ්ඤත්තේ ආසනේ සීලී නිසජ්ජකෝ භගවා ආයස්මන්තං මා කස්සපං හේතදෝච කච්චිතේ කස්සප කමනීයං කච්චි ආපනීයං කච්චි දුක්ඛා වේදනා පටික්කමන්තිනෝ අබික්කමන්තේ පටික්කමෝසානං පඤ්ඤායතිනෝ අබික්කමෝසේ නමේ බන්තේ කමනීයං ආපනීයං බාලාමේ දුක්ඛා වේදනා අබික්කමන්තිනෝ පටික්කමන්තේ අභික්කමෝ සානං පඤ්ඤායති නෝ පටික්කමෝතේ සත්තිවේකස්සප මුජ්ජංගා මයා සම්මදක්කාතා භාවිතා බෞලිකතා විඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තං තේ කතමේ සත්‍ත්‍ර සති සම්බුද්ධංගෝ කෝකස්ස ප්‍රමයා සම්මදක්කාතෝ භාවිතෝ බෞලිකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති ධම්මවිචය සම්බුද්ධංගෝ කෝකස්ස ප්‍රමයා සම්මදක්කාතෝ භාවිතෝ බෞලිකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති විරිය සම්බොජ්ජංගෝ කෝකස්සප මයා සම්මදක්කාතෝ භාවිතෝ බෞලීගතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සම්වත්තති තීති සම්බොජ්ජංගෝ කෝකස්සප මයා සම්මදක්කාතෝ භාවිතෝ බෞලීගතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති පස්සා පස්සවද්දි සම්බුද්ධං ගෝකෝ කස්සපමයා සම්මදක්කාතු භාවිතෝ පෞලිකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තතේ සමාධි සම්බුද්ධං ගෝකෝ කස්සපමයා සම්මදක්කාතෝ භාවිතෝ පෞලිකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තතේ උපේකා සම්බුද්ධං ලෝකෝ කස්සපමයා සම්මදක්කාතෝ භාවිතෝ මෞලිකතෝ අවිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සම්වත්තතේ මේකෝ කස්සප සත්ත බුද්ධංගා මයා සම්මදක්කාතා භාවිතා මෞලිකතා විඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සම්වත්තන්තේ සග්ග භගව බුද්ධංගා සග්ග සුගත බුද්ධංගා තේතම නමෝච භගවාත්මනෝ ආයස්මා මහකස්සබෝ භගවතෝ බාසිතං අබිනම් දුන්නේ උත්තාහි ජායස්මා මහකස්සබෝ ධම්මා ආදානතා පයිනෝ ජායස්මතෝ මාතස්ස පස්සදෝ ආවාදෝ අවෝසී ඒතේන පච්ච වද්දේන සබ්බ රෝගෝ විනස්සතු ඊවං මේ සුතං ඒකං සමයං භගවා රාජගය විහෙරති වේලුවනේ කරන්දක නිවාපේ තීනකෝපන සමයන ආයස්මමා මොක්කල්ලානෝ ගිජ්ජ කූටේ පබ්බතේ විහරණ්‍යා බාධිකෝ දුක්ඛිතෝ බාල්ලගිලානෝ අතකෝ භගවා සායන්න සමයං පතිසල්ලානා මුට්ඨිතෝ ඒනායස්මා මහා මොක්ඛල්ලානෝ තේන උපසංගමි උපසංගමිත්වා ආසනේ නිසීදී නිසජ්ජකෝ භගවා යස්මන්තං මහා මොක්ඛල්ලානං ඒතදෝච කච්චිතේ මොක්ඛල්ලාන කමලියං කච්චියාපලියං කච්චි දුක්ඛා වේදනා පටික්කමන්තේ නෝ අබික්කමන්තේ පටික්කමෝසාලං පඤ්ඤායති නෝ අබික්කමෝති නමේ බන්තේ කමනියන් යාපනියං බාලා මේ දුක්ඛා වේදනා අබික්කමන්ති නෝ පටික්කමන්ති අබික්කමෝසාලං පඤ්ඤායති නෝ පටික්කමෝති සත්‍ති වේ මොග්ගල්ලාන මොජ්ජංගා මයා සම්මදක්ඛාතා භාවිතා බෞලිකතා විඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තන්ති කතමේ සත්ත සති සම්බුද්ධංගෝ කෝමොග්ගල්ලාන මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බෞලිකතෝ අවිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති ධම්මවිචය සම්බුද්ධංගෝ කෝමොග්ගල්ලාන මයා සම්ම සක්කාරෝ භාවිතෝ බෞලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති විරිය සම්බුද්ධං ගෝකෝ මොග්ගල්ලාන මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බෞලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති වීති සම්බුද්ධං ගෝකෝ මොග්ගල්ලාන මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බෞලීකතෝ අභිඤ්ඤා සරණාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති පස්සද්දි සම්බුද්ධං කෝ මුග්ගල්ලානමයා සම්මදක්ඛාතෝ භාවිතෝ බෞලේකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති සමාධි සම්බුද්ධං කෝ මුග්ගල්ලානමයා සම්මදක්ඛාතෝ භාවිතෝ බෞලේකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති උපේක්ඛා සම්බුද්ධං කෝ โกมุก සම්මදක්ඛතු භාවිතෝ මෞලිකතෝ විඤ්ඤාය සම්මුදාය නිපානාය සංවත්තති මේකෝ මොග්ගල්ලාන රත්බුද්ධංගා මයා සම්මදක්ඛාතා භාවිතෝ මෞලිකතා විඤ්ඤාය සම්මුදාය නිපානාය සංවත්තන්ති තග්ග භගවොච්ඡංගා තග්ග සුගත බොච්ඡංගා තේතමෝච භගවාත්මනෝ ආයස්මා මා මොග්ගල්ලානෝ භගවතෝ වාති සිතං අබිනන්දේ උත්තායි ඡායස්මා මග්ගලනෝ ධම්මා ආවාදා තතෝ පයිනෝ ඡායස්මතෝ මා මග්ගලනස්ස සෝආබාදෝ අවෝදීනේ තේන පච්ච වජ්ජේන තබ්බ රෝගෝ විනස්සතෝ ඒවං මේ සුතං ඒකං සමයං භගවා රාජගයේ විරති වේලවනේ කනන්තක නිමාපේත්තේන කෝපන සමේන භගවා ආපාදිකෝ දිදුක්ඛිතෝ බාලකිලානෝ අතකෝ ආයත්මා මාචුන්දෝ තායන්න සමයං පතිරල්ලානා උත්තිතෝ ඒනායත් येन भगवादेर्वदङ्गमुपदङ्गमित्वा भगवन्तम् अभिवादित्वा एकमन्तन्निषीदिन्दु एक एकमन्तन्निषीदि एकमन्तन्निषीन्नम् को आयस्मन्तम् आचुन्दम् भगवायिलोच पटिबन्धु सञ्जुन्दभुजङ्गातिरप्तिमे बन्धे भुजङ्गा भगवता सम्मदकातामविता मौलिकता विज्ञाय सम्बोधाय निब्बाणाय सम्मर्थसि रतमेरस्य रतिदम् गोमन्ते भगवतो सम्मदत्तातो भावितो भवलीकतो अभिज्ञाय सम्पूताय निपानाय संवत्सति सम्मञ्चलं भोजं गोमन्ते भगवता सम्मदत्तातो भावितो भवलीकतो अभिज्ञाय सम्पूताय निपानाय संवत्सते वीर्य सम्भोजं गोमन्ते भगवता सम्मदत्तातो भावितो भवलीकतो अभिज्ञाय सम्बोधाय निपानाय संवत्सति वीर्य सम्भोजं गोमन्ते भगवता सम्मदत् สัพพะโตโมลิปโตวิญญาณสัมปุลายนิพพานสังวัตติปัสสติสัมปุจังโกโกปันเตปะกวตาสัมมดักขะโตภาวิโตโมลิปโตวิญญาณสัมปุลายนิพพานสังวัตติธรรมะสัมปุจังโกโกปันเตปะกวตาสัมมดักขะโตภาวิโตโมลิปโตวิญญาณสัมปุลายนิพพานสังวัตติอุเปกขาสัมปุจังโกโกปันเตปะกวตาสัมมดักขะโตภาวิโตโมลิปโตวิญญาณ සම්බුදාය නිබ්බානාය සංවත්තති මේ කෝමන්තේ රත්ත පුජ්ජංගා භගවතා ධම්ම දක්ඛාතා භාවිතා නෝනී කතා විඤ්ඤාය සම්බුදාය නිබ්බානාය සංවත්තන්තේ සක්කචුන්ද පුජ්ජංගා සක්කචුන්ද පුජ්ජංගා තේනෝ ඡායස්මා මාතුන්දෝ සමතුන්දෝ සත්තාවෝ සේ උත්තාහිච භගවා ධම්මා පාදාකතාපේනෝ ච භගවතෝ ආපාදෝ අවෝ සේ තේන සච්ච මජ්ජේන

පන්ති කිරිමානන්දු ආබාධිකෝ දුක්ඛිතෝ බාලගිරානෝ සාදු පන්තේ භගවායේනායත්මා කිරිමානන්දෝ තේනුක සංගමතු අනුකම්පං පාදායාතේ සචේ ගෝතුං ආනන්ද කිරිමානන්දස්ස බික්ඛුනෝ උපසංගමිත්වා සතලඤ්ඤාමාපේයාදීතානං කෝපයේතං විජ්ජති අංගිරිමානන්දස්ස බික්ඛුනෝ දසඤ්ඤා සුත්වා සෝආපාදෝ තානුකෝ පටිප්පසම්මේය කතමා දස අනිච්ච සංඥානත් සංඥාසු සංඥා නිරෝධ සංඥා සබ්බ ලෝකේ අනිරත සංඥා සබ්බ සංකාරේතු අනිච්ච සංඥානාපාරතේ ගතමාචානන්ද අනිච්ච සංඥායනානන්ද වික්ඛූරඤ්ඤගතෝ වා දුක්ඛමූලගතෝ වා ශුඤ්ඤාකාරගතෝ වා ඉති පරිසංචික්කතේ රූපං අනිච්ඡං වේදනා අනිච්චා සංඥා අනිච්චා සංකාරෝ අනිච්චා විඤ්ඤාණං අනිච්ඡං තේති මේ පංච සුපාදානස්කන්ධේසු අනිච්ඡානුපස්සේ විහෙරති අයං උච්චතානන්ද අනිච්ච සංඥා ගතමෝ දානන්ද අනත්තු සංඥා ඉදානන්ද වික්ඛුරඤ්ඤගතෝ අරුක්ඛමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා ඉතිපටි සංචික්කති චක්ඛුං අනත්තා රූපං අනත්තා සෝතං අනත්තා රත්තානත්තා ගානං අනත්තා ගන්ධානත්තා ජීවානත්තා රසානත්තා කායෝ අනත්තා පුට්ඨම්මා අනත්තා මනෝ අනත්තා ධම්මෝ අනත්තා තේති මේසු චතුත්ත්‍යත්තික වාරේසු ආයතනේසු අනත්තාල්පස්සේ ीवीरद्रामुच्चतानन्दनस्तसञ्ज्ञाकसमाचानन्द शुभसञ्ज्ञा इदानन्द विक्कोयमेव कायम् उद्धम् पादतलहादोके समुत्सकाशपमयान्तम् पूरान्नानप्रकारसाशिनोपचयते अत्तिमस्मिन् काये केतालो मानकादन्ताकचोमन्सन्नारो अट्टि अट्टिमिञ्जावक्कम् अदयङ्यकनम् किलोमकम् प्रियकम् पप्पसङ्गन्तम् अन्तगुणम् उदर्यम् करे सम्पूर्णम् सिंहम् भूपो लोयतम् सेनो

కాయరోగో కాసో దినాసోడో జలో గిలాసో అపమారో దద్దు కండు మధుమేయో పదంజలా పిత్త बाधापस्तमिका बाधा कमल्पागदा बाधा सीतमुन्नन्दिकाचापिपासाचारोपासावोति इति मस्मिन् काये आदिनमानुपसेव्यरत्यामुच्चदानन्दादिनसञ्ज्ञा कथमाजानन्दपानसंज्ञायदानन्दविक्कोपन्नं कामविताकन्नादिवासेति पजाति विनोदेति भ्यन्ति करोति अनपावङ्गमेति करोति

සංඛාර සමතෝ සබ්බෝ පටිපටි විස්සග්ගෝ තන්නක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති අයං උච්චතානන්ද විරාග සංඥා කතමා චානන්ද නිරෝධ සංඥා ඉදානන්ද වික්ඛෝ අසඤ්ඤගතෝ වා දුක්ඛ මූලගතෝ වා ශුඤ්ඤාකාරගතෝ වා ඉතිපටි සංචික්ඛති ඒතං සම්තං ඒතං පරිසං යති සංසබ්බ සංඛාර සමතෝ සබ්බෝ පටිපටි විස්සග්ගෝ තන්නක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති අයං උච්චතානන්ද නිරෝධ සංඥා කතමා චානන්ද සම්බ ලෝකේ අනබිරත

දානගතෝ ආනිසේදතේ පල්ලංකං ආපජිත්වා ජුංකායම් පරිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා සෝතෝ වාසසති සතෝ පස්සනතේ දීගං වාසසන්තෝ දීගං අසසාමීති පජානාති දීගං වාසසන්තෝ දීගං අසසාමීති පජානාති රසං වාසසන්තෝ රසං අසසාමීති පජානාති රසං වාසසන්තෝ රසං අසසාමීති පජානාති සබ්බකාය පරිසංවේදී අසදිත්වාමීති සික්කති සබ්බකාය පරිසංවේදී පසදිත්වාමීති සික්කති පස්සම්බයං කාය සංකාරං අසදිත්වාමීති සික්කති පස්සම්බයං කාය සංකාරං පසදිත්වාමීති සික්කති පීති පරිසංවේදී අසදිත්වාමීති සික්කති පීති පරිසංවේදී පසදිත්වාමීති සික්කති දුක්ඛ පරිසංවේදී අසදිත්වාමීති සික්කති දුක්ඛ පරිසංවේදී අසවි ස්වාමී දිරික්කති චිත්ත සංකාර පරිසංවේදී අසවි ස්වාමී දිරික්කති චිත්ත සංකාර පරිසංවේදී පසවි ස්වාමී දිරික්කති පස්සම්බයං චිත්ත සංකාරං අසවි ස්වාමී දිරික්කති පස්සම්බයං චිත්ත සංකාරං අසවි ස්වාමී දිරික්කති චිත්ත පරිසංවේදී අසවි ස්වාමී දිරික්කති චිත්ත පරිසංවේදී පසවි ස්වාමී දිරික්කති අභිප්‍රමෝදයං චිත්තං අසවි ස්වාමී දිරික්කති අභිප්‍රමෝදයං චිත්තං පසවි ස්වාමී දිරික්කති සමාදාං චිත්තං අසවි ස්වාමී දිරික්කති सिक्खते समाराञ्जित्तां स्वामीति मोचयाञ्जित्तां वसति स्वामीति दिक्कति मोचयाञ्जित्तां वसति स्वामीति दिक्कति अनुचानुपास्ये वसति स्वामीति दिक्कति अनुचानुपास्ये वसति स्वामीति दिक्कति विरागानुपास्ये वसति स्वामीति दिक्कति विरागानुपास्ये वसति स्वामीति दिक्कति निरोधानुपास्ये वसति स्वामीति दिक्कति निरोधानुपास्ये वसति स्वामीति दिक्कति पठनिस्सग्गानुपास्ये वसति स्वामीति दिक्कति पठनिस्सग्गानुपास्ये පස්ස විස්වා වේදිකේ අයං උච්චාරන්දානාපානමතේ කෝත්වං ආලන්ද ගිරිමානන්දස්ස වික්ඛුනෝ සංකමිත්වාය මාතස සංඥා වාදේයාසේ තානං කෝ පනීතං විජ්ජතියං ගිරිමානන්දස්ස වික්ඛුනෝ මාතස සංඥා සුත්වාසෝ ආපාදෝ කාලෝ පරිපස්සම් දෙයාතේ අතකෝ ආයත්මා ආනන්දෝ භගවන්තෝ භගවතෝ ලාන්තිකේ මාතස සංඥා උග්ගයත්වාය ආයත්මා ගිරිමානන්ද සෝතේන සසංගමි උපසංගමිත්වා යත්මතෝ ගිරිමානන්දස්ස ඉමා දත සංඥා භාසේ අතකෝ ආයත්මතෝ ගිරිමානන්දස්සය මහදත සංඥා සුත්වාසෝ ආබාසෝටානුසෝ පටිප්පසම්දේ උටාය ඡායස්මා ගිරිමානන්දෝ තම්මා ආබාධ තතා පෛරෝජමහායස්මතෝ ගිරිමානන්දස්සෝ ආබාධෝ අවෝදීතේ තේන රච්චවජ්ජේන රබ්බ රෝගෝ විනාශතෝ එවං හේතුතං ඒකං සමයං භගවා රාජකයේ විරතේ සිගිරිස්මින් පබ්බේ තත්තකෝ භගවා වික්ඛු ආමන්තේ දිවික කෝති වදන්තේති දේවික්ඛෝ භගවතෝ අච්චසෝතුම් භගවායි තදවෝච පස්සදනෝතුම් මේ භික්ඛවේ ඒතං වේපාරම් පස්සසන්ති එවං පන්තේ මනිතස්ස පිකෝ භික්ඛවේ පාදස්ස සම්බතස්ස අඤ්ඤාව සමඤ්ඤා හෝති අඤ්ඤා පඤ්ඤස්සේ පස්සතුනෝ දුම්මේ භික්ඛවේ සංඝ පණ්ඩවම් පබ්බතන්ති එවං පන්තේ ඒතස්ස පිකෝ භික්ඛවේ පණ්ඩවස්ස පබ්බතස්ස අඤ්ඤාව සමඤ්ඤා හෝති අඤ්ඤා පඤ්ඤස්සේ පස්සතුනෝ දුම්මේ භික්ඛවේ සං වේ පුල්ලං පබ්බතන්ති එවං මන්තේ දසවිකෝ වික්කවේ වේපුල්ලස්ස පබ්බතස් සංඥාන සමඤ්ඤා හෝසී අඤ්ඤා පඤ්ඤස්සේ පස්සතනෝ දුම්මේ වික්කවේ සංගිජ්ජ කූටං පබ්බතන්ති එවං බන්තේ දසවිකෝ වික්කවේ නිජ්ජ කූටස්ස පබ්බතස් සංඥාන සමඤ්ඤා හෝසී අඤ්ඤා පඤ්ඤස්සේ පස්සතනෝ දුම්මේ වික්කවේ මං ඉසිකිලින් පබ්බතන්ති එවං බන්තේ පස්සවිකෝ වික්කවේ ඉසිකිලිස්ස පබ්බතස් ඒනාම සමඤ්ඤා හෝසී ඒකා පඤ්ඤාති භූත රූපං භික්ඛවේ පංච පච්චේක බුද්ධ සතානේ යස්මින් ඉතිකිලිස්මෙන් පබ්බතේ තිල නිවාසිනෝ වයසුම් තේමං පබ්බතං පරිසන්දානිස්සන්දේ පවිත්තාන දිස්සන්ති තමේලං අනුස්සාදිස්වා ඒවමන්තු අයං පබ්බතෝ ඉමේ ඉතිකිලි ඉසිගිලි ඉසිගිලි තීදී ඉසිගිලි ඉසිගිලිත්වේව ගමන්නා උදපාදී ආචික්ක ස්වාමි භික්කවේ පච්චේක බුද්ධානං ආමානීය චිත්තේ ස්වාමි භික්කවේ පච්චේක බුද්ධානං ආමානීනේ සිස්සාමි භික්කවේ පච්චේක බුද්ධානං ආමානී තං සුනාතනා දුකම් මනති කරෝත බාවි ස්වාමීතේ එවං බන්තේති දේක වික්ඛෝ භගවතෝ පච්චස්සෝ සුම් භගවායේ තදවෝච අරිට්ඨෝ නාම භික්කවේ පච්චේක සම්බුද්ධ සෝයිමස්මින් ඉතිකිලස්මින් පබ්බතේ චිර නිවාසේ අහෝති උපරිත්තෝ නාම භික්ඛවේ පච්චේක සම්බුද්ධෝ ඉමස්මින් සිගිලස්මින් පබ්බදේ චිලනිවාසේ අවෝදේ තරසිකී නාම වික්කවේ පච්චේක සම්බුද්ධෝ ඉමස්මින් සිගිලස්මින් පබ්බදේ චිලනිවාසේ අවෝදේ අසස්සී නාම වික්කවේ පච්චේක සම්බුද්ධෝ ඉමස්මින් සිගිලස්මින් පබ්බදේ චිලනිවාසේ අවෝදේ සුදස්සනෝ නාම වික්කවේ පච්චේක සම්බුද්ධෝ ඉමස්මින් සිගිලස්මින් පබ්බදේ චිලනිවාසේ අවෝදේ පියදස්සේ නාම වික්කවේ පච්චේක සම්බුද්ධෝ ඉමස්මින් සිගිලස්මින් පබ්බදේ චිලනිවාසේ ीहौसि नन्दाहो नाम विक्रमे पच्चेकमूत्रेणते निवासे अहोसे पिण्डोलो नाम विक्रमे पच्चेकम् बुद्धो हिमस्मिन् विचकिलिस्मिन् सम्पते चिरनिवासे अहोसे पासभो नाम विक्रमे पच्चेकम् बुद्धो हिमस्मिन् विचकिलिस्मिन् सम्पते चिरनिवासे अहोसे नीतो नाम विक्रमे पच्चेकम् बुद्धो हिमस्मिन् विचकिलिस्मिन् सम्पते चिरनिवासे अहोसे ततो नाम विक्रमे पच्चेकम् සුද්ධෝ ඉමස්මින් ඉසිකිරිස්මින් පබ්බතේ නිවාතේයෝති සුතෝ නාම වික්කවේ පච්චේකලම් බුද්ධෝ ඉමස්මින් ඉසිකිරිස්මින් පබ්බතේ ච නිවාසේයෝති භාවිතත්තෝ නාම වික්කවේ පච්චේකලම් බුද්ධෝ ඉමස්මින් ඉසිකිරිස්මින් පබ්බතේ ච නිවාසේයෝති ये तत्त्वपाराणि कानि रासा पच्चेकमे वज्रगमुंसुवोदिम् ते संवितल्लानम् नरोत्तमानम् අමානිමේ කිත්ත යතෝ සුනාත අරිට්ඨෝ පරිට්ඨෝ සංගරසිකීයස්සි සුදාසිනෝය දස්සේ ච බුද්ධෝ ගන්ධාරෝ වින්දෝ ලෝපාලෝචනීතෝ තතෝ සුතමා භාවිතත්වෝ සුම්බෝ සුබෝ මේතුලෝ අත්තමෝච අතස්සු මේකෝ අනිගෝ සුදා ධාතෝ පච්චේක බුද්ධා භවනෙත්ති කීනා හිංගෝචයින් ගෝචමානුභාවා දීර්ඝානිනෝ මුනිනෝ අට්ඨකෝච අට්ඨකෝතලෝ බුද්ධෝ අතෝ සුභාවෝ උපනේමිසෝ නේමිසෝ සම්පචිත්තෝ සච්චෝ තතෝ විරජෝ පණ්ඩිතෝ ච කාලෝපකාලා විජිතෝ ජිතෝ ච අංගෝ ච පංගෝ ච කුතිද්දිතෝ ච පස්සී ජයි උපදින් දුක්ඛ මූලං අපරාජිතෝ මාර බලං අජේසී සත්තාපවත්තා සර්වං ගෝරෝමංසෝ උච්ඡංගමායෝ අසිතෝ අනාසමෝ මනෝමයෝ මානත්තිදෝච බන්දුමා සදාදි මුක්තෝ විමලෝච කේතුමා केतुम्बरावोच माताङ्गोरियो अतच्युतो अच्युतगामभ्यामकोऽ मङ्गलो द्योदु प्रतिष्ठितो असैव के मा विरतो च सोरतो दुरन्नयो सङ्गो रतोऽपि उच्चयो अपरो मुनी स आनन्दनन्दोपनन्दो द्वारस भारद्वाजो अन्तिमदेयदारे बोधिमाणामोऽतोऽपि उत्तरो के जीति के सुन्दरो भारद्वाजो दिवबन्दनच्चिदा उपसीनरी तन्नचिरोरीनरी बुद्धोऽ मङ्गलो यीतरागो उपवच्चिदाजालिनिन्दुकमूलम् सन्तम् पदम् मज्जगमो बणीतो उपोसतो सुन्दरो सच्च नामो ජීතෝ ජයන්තෝ අදමෝක්ඛලෝච අදමෝක්ඛරෝ රක්ඛිතෝ බබ්බතෝච මානත්තද්දෝ සෝවිතෝ විතරාගෝ අනෝච බුද්ධෝ සුවිමුත්ත චිත්තෝ ඊතිච අඤ්ඤේච මානුභාවා අච්චේක බුද්ධා භවනිත්ති කීනා තේ සම්බ සංඝාති ගතේ මයසි පරිනිබ්බුතේ වම්රක අප්පමෙය්‍ය ඒතේන සච්ච වජ්ජේන සබ්බ දුක්ඛං විනස්සතු ඒතේන සච්ච වජ්ජේන සබ්බ භයෝ විනස්සතු ඒතේන සච්ච වජ්ජේන සබ්බ රෝගෝ විනස්සතු ආලෝකෝ උදපාදි කංගෝ පනිදං දුක්ඛ සමුදයං

वति तन् प्रति वा ते नाम

සං අප්පතිවත්තේ ආමනේ නවා භක්මනේ ලෝකස්මේති ඕරතේ

අප්පති වාත්තේ ආමනෝ

ඒ සත්තේ තත්තේ සාමාන්‍ය ආමනේන සිවාත්තේ ආමනේ මාත්තේ ධාතුයි දේවතායේ බුයේන සම්නිපතිතා හොම්දී භගවන්තං දස්සනාය භික්ඛු සංඝංච අතකෝ චතුන්නං සුද්ධා වාස කායිකානං දේවානං ඒතද හෝසි අයං කෝ භගවා සක්ඛේසු විහෙරති කපිලවත්තුස්මින් මහාවනේ මාසා බික්ඛු සංඝේන සද්දෙන් පංච මත්තේ බික්ඛු සතේ සබ්බේ අරහන්තේ දසහිත ලෝක ධාතුයි දේවතා යේ භුයේන සම්නිපතිතා හොම්දී භගවන් දන් දස්සනාය භික්ඛු සංඝංච කියන්නෝන මයම්පේන භගවා තේනුපසංකමේයාම උපසංකමිත්වා භගවතෝ සම්තිකේ පච්චේක ගාතම් භාසෙයාමානි අතකෝසා දේවතා සියතාමිනාම බලවා පුරිසෝ සම්මින්දිතං වා බාහං පසාරිය පසාරිතං වා බාහං සම්මින්දේය ඒවමේව සුද්ධා වාසේසු දේවේසු අන්තරයිතා භගවතෝ මුරතෝ පාතුරහංසෝ අතකෝසා දේවතා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨංසෝ ඒකමන්තං දිතාකෝ ඒකා දේවතා භගවතෝ සම්තිකේ ඉමං ගාතං අභාස්සේ මහා සමයෝ පවනස්මින් දේවකායා සමාගතා ආගතම්ම ඉමන් ධම්ම සමයං දක්ඛිතායේ අපරාජිත සංඝං තේ අතකෝ අපරාදේවතා භගවතෝ සම්තිකේ ඉමං ගාතං අභාසේ තත්‍ර වික්‍රවෝ සමාදහංසෝ චිත්තමත්තනෝ උජුකමකංසෝ සාරතේවනෙත්තානි ගයත්වා ඉන්ද්‍රියානි රක්칸ති පණ්ඩිතාති මතකෝ අපරාදේවතා භගවතෝ සම්තිකේ ඉමංගා සංඝභාස්සේ චිත්වා කේලං චිත්වා පණිගං ඉන්ද කේලං මෝහච්ච මනේජා තේචරන්දි සුද්ධා විමලා චක්කුමතා සුදන්තා සුසුනාගාත්තේ අදකෝ අපරාදේවතා භගවතෝ සම්තිකේ ඉමංගාතං අභාසේ ඒකේචි බුද්ධං සරණං ගතාසේ නසේ ගමිස්සන්ති අපායං පහාය මානුසං ලේහං දේවකායං පරිපූර්ණසන්තේ අතකෝ භගවා බික්ඛෝ ආමන්තේලේ යේ බොයේන බික්ඛවේ දසසු ලෝක ධාතුසු දේවතා සංනිපදිතා තථාගතං දස්සනාය බික්ඛු සංඝං ච යේ පිතේ බික්කවේ අහේසුං අතීත මද්දානං අරහන්තෝ සම්මා සම්බුද්ධා තේ සම්බි භගවන්තානං හේත පරමායේව දේවතා සම්නිපතිතා අහේසුං සේයතාපි මයං හේතරහි යේ පිතේ බික්කවේ භවිස්සන්තේ අනාගත මද්ධානං අරහන්තෝ සම්මා සම්බුද්ධා තේ සම්බි භගවන්තානං ඒත පරමායේව දේවතා සංනිබදිතා භවිස්සන්ති සේයතාපි මයිහං ඒතරහි ආජිකිස්සාමි බික්කවේ දේවකායානං නාමානී කිත්තයිස්සාමි භික්ඛවේ දේව කායානං නාමානි දේදිස්සාමි භික්ඛවේ දේව කායානං නාමානි සන්දුනාද සාදුකං මනසි කරෝත වාසිස්සාමි තේ ඒවම් බන්තේ දිකෝතේ බික්ඛු භගවතෝ පච්චස්සෝ සුම්මග්වායේ තදෝච සිරෝගමනුගස්සාමි අත බුම්මාත දාසිතා යේසිතා ගිරිගම්පාරම් පරිසත්තා සමාහිතා පුතුසේහාව සල්ලේනා ලෝම හංසාබි සම්බුනෝ ඕධාත මනසා සුද්ධා විප්පසන්න මනාවිලා බේයෝ පංච සතේ ඤත්වා වනේ කාපිල වත්තරේ සතෝ ආමන්තේ සත්තා ශාවකේ ශාසනේ රතේ දේවකායා අභික්ඛන්තා තේ විධානාත භික්ඛවෝ තේච ආසම්පමකරුන් සුත්වා බුද්දස්ස ශාසනං තේ සම්පාදුරෝ ඥානං අමනුස්සාන දස්සනං අප්පේකේ සත මද්දා කුණ්ඩාසං අද සත්තදී සතං ඒකේ සහස්සානං අමනුස්සාර මද්දසුං අපේකේ නන්ද මන්තකුම් දිසා සබ්බා පුටා අහෝ පංච සබ්බං අවිඤ්ඤාය වවක්ඛිත්වාන චක්කුමා සතෝ ආමන්දේ සත්තා ශාවකේ සාසනේ රතේ දේවකායා අවික්ඛන්තා දේවි ජානාත වික්ඛවෝ යේවෝ අංගිතෛස්සාමේ ගිරාහි අනුකුබ්බසෝ සත්ත සහස්සායක්ඛා බුම්මා කාපිලවත්තවා ඉද්දි මන්தோ ජුති මන්தோ වන්නවන්තෝ යසස්සිනෝ මෝදමානා අවික්කාමුම් වික්ඛූණං සමිතින් වනම් ච සහස්සායේමවතායක්ඛා නානත්ත වන්නිනෝ හිද්දිමන්තෝ ජුතිමන්තෝ වන්නවන්තෝ යසස්සිනෝ මෝදමානා අවික්ඛාමුම් වික්ඛූණං සමිතින් වනං සාතාගිරා දිසහස්සායක්ඛා නානත්ත වන්නිනෝ ඉද්දිමන්තෝ ජුතිමන්තෝ වන්නවන්තෝ යසස්සිනෝ මෝදමානා අවික්කාමුම් වික්ඛූනම් සමිතින් වනං නිච්ඡේතේ සෝලස සහස්සායකානානත්ත වන්නිනෝ ඉද්දිමන්තෝ ජුතිමන්තෝ වන්නවන්තෝ යසස්සිනෝ मोदमाना अभिकामुं विकोणां समितिं वनं वेसामित्ता पञ्चशता यक्तानानत्र वन्निनो इद्दिमन्तो ज्युतिमन्तो वन्नवन्तो यशस्विनो मोदमाना अभिकामुं विकोणां समितिं वनं कुम्भीरो राजगणिको वे पुल्लस्य निवेशनम् බියෝනං සතසා සංයක්කානම් වෛරුපාසති කුම්බීරෝ රාජගයිකෝ සෝපාග සමිතින් වනං පුරිමංච ඉසං රාජා දතරට්ටෝ දම්පසාසති ගන්ධබ්බානං ආදිපති මහරාජාය සස්සිසෝ පුත්තාපි දස්ස භාවෝ ඉන්ද නාමා මහබලා කීර්තිමන්තෝ ජුතිමන්තෝ වන්නවන්තෝ යසස්සිනෝ මෝදමානා අවික්කාමුම් විකුණං සමිතින් වනම් දකිරංජ සංවාජා විරුල්ලෝ තම්පසාසති කුම්බණ්ඩානං ආයිපති මහරජාය සස්සිසෝ उत्थापितास् भावो इन्द्र नामा महाब्बला मन्दो युतिमन्दो वन्दवन्तो यसासिनो मोदमानापि कामुम् विकोणम् समितिम् वनम् पाचिमञ्जलि सङ्ग्राजा विरूपा गोदम्बशासति नागानन्नाधिपति महाराजा सिसु පුත්තාපිතස්ස භාවෝ ඉන්ද නාමා මහබ්බලා මම්තෝ සීමන්තෝ වන්නවන්තෝ යසස්සිනෝ මෝදමානා අභික්ඛාමුම් වික්ඛූණං සමිතින් වනං උතරං ත්‍රිසං රාජා කුවේරෝ තම්පසාසති යක්ඛානං ආදිපති මහරජාය සස්සිසෝ උත්තාපිදස්ස භාවෝ ඉන්න නාමා මහබ්බලා ඉද්දිමන්තෝ ජුතිමන්තෝ අන්නවන්තෝ යසස්සිනෝ මෝදමානා අවික්ඛාමුම් වික්ඛූනං සමිතින් වනං පුරත්තිමේන සතරත්තෝ දක්ඛිනේන විරුල්ලකෝ පච්චිමේන විරෝපක්ඛෝ උවේරෝ උත්තරං දිසං චත්තාරෝ තේ මහරජා සමන්තා චතුරෝ දිසා ගද්දල්ල මානා අට්ටං සෝ අනේකා පිරවත්තවේ තේ සම්මායා විනෝදාසා ආගෝ වංචනිකාසතා මායා කුටෙන්ඩු වේතෙන්ඩු විතුජ්ජ විතුරෝසා චන්දනෝ කාමසෙත්තෝ ච කින්නු ගන්නු නිගන්නු ච नादो ऊपमन्योच देवसूतो मातली चेत् देनोच गन्धर्वो नरो राजा जने शभो आगु पञ्चलिवो चैव लिम्बौसूल्यवचसा ඒතේ ජන්නේච රාජානෝ ගන්ධබ්බාසා රාජුබී මෝදමානා අවික්කා මුම්බිකූණං සමිතින් වනං අතා ගුණාවසානාගා වේසාලාසා තච්චකා පම්බලස්සතරා ආගෝපායාගසාඥාතිබී යාමුනා දත රත්තාච ආගුණාගාය සස්සිනෝ ඒ රාවණෝ මානාගෝ සෝපාද සමිතින් වනං යේනාද රාජේ සහසහරන්තේ නිබ්බාදිජා පක්ඛේ විසුද්ධ චක්ඛෝ වේහාසයා දේවන මච්ඡපත්තා චිත්‍රාසුපන්නා ඉති තේ සංනාමානී අභයං තදා නාගරාජාන මාසේ සුපන්නතෝ කේම මකාසි බුන්දෝ සම්මායි වාචාහි උපව්වයන්තා නාගා සුපන්නා සරණ මදං සුබුද්ධං ජිතා වජිරත්තේන සමුදං අසුරාසිතා බාතරෝ වාසවස්සේතේ ඉද්දිමන්තෝ යසස්සිනෝ කාලකඤ්ඤා මහබින්සා අසුරා දාන වේගසා වේපචිත්තේ සුචිත්තේ ච පාරාදෝ නමුචේ සහ සතංජ බලි පුත්තානං සබ්බේ වේරෝච නාමකා සන්නහිත්වා බලින්දේනං රාඋපද්දමුපාගමුං සමයෝදානි බද්දම් දේ බික්ඛූනං සමිතින් වනං ආපෝච දේවා පඨවිච තේජෝ ආයෝ තවාගමුං වරුණා වරුණා දේවා සෝමෝච යහසා සහ මෙත්තා කරුණා කායිකා ආමුදේවාය සස්සිනෝ දසේතේ දසදාකායා සබ්බේ නානත් වන්නිනෝ ඉද්දිමන්தோ ජුතිමන්தோ වන්නවන්තෝ යසස්සිනෝ මෝදමානා අවික්කා මුම්ලිකෝරං සමිතින් වනම් विन्नो च देवासारी च असमा च दुवेयमा छन्दस्सु परिसा देवा चन्दमागुपुरः कर्त्वा सूर्यस्वपणिसा देवा सूर्यमागुपुरः कत्वा නක්කත්තානි පුරක්කත්වා ආගුමන්ද වලාහකා වසූනං වාසවෝ සෙට්ටෝ සක්ඛෝ පාග පුරින්දදෝ දසේතේ දසදාකායා සබ්බේ නානත් වන්නිනෝ නීති මන්තෝ ජුති මන්තෝ වන්න වන්තෝ යසස්සිනෝ මෝදමානා අවික්කා මුං වික්ඛූණං සමිතින් වනං අතහා ගෝසාබෝ දේවා ජලමග්ගි සිකාරිව අරිත්ත කාච රෝජාච උම්මා පුබ්බ නිවාසිනෝ වරුණාසා ධම්මාච අච්චුතාච අනේජකා සූලෙය්‍ය රුචිරා ආගෝ ආගුහාස වනේසිනෝ දසේතේ දසදා කායා සබ්බේ නානත් වන්නිනෝ ඉදිමන්තෝ ජුතිමන්තෝ අන්නවන්තෝ යසස්සිනෝ මොදමානා අභික්ඛා මුං වික්ඛූනං සමිතින් වනම් සමානා මහා සමානා මානුසා මානුසුත්තමා සිද්ධා පදෝසිකා ආගෝ ආගෝ මනෝපදෝසිකා අතාගු හරයෝ දේවා ඒත ලෝහිත වාසිනෝ පාරගා මහා පාරගා ආගු දේවාය සස්සිනෝ දරේ දේ රසධාකායා සබ්බේ නානත් වන්නිනෝ ඉතිමන්තෝ ජුතිමන්තෝ වන්නවන්තෝ යසස්සිනෝ මෝදමානා අභිකා මුම්බිකෝනං සමිතින් වනම් සුක්ඛා කරුණා අරුණා ආගු වේගන සාසහා ඕදාත ගයිහා පාමුක්ඛා බුදේවා විචක්කනා සදාමත්තා ආරගජා මිස්ස කාච යසස්සිනෝ සමයං නාගු පච්චුන්නෝ යෝදිසා අභිවස්සති නසේතේ දසදා කායා සබ්බේ නානත් වන්නිනෝ ඉද්දේමන්තෝ ජුතිමන්තෝ වන්නවන්තෝ යසස්සිනෝ මෝදමානා අමික්ඛා මුම්බිකෝනං සමිතින් වනම් හේමියා දුසිතායා මා කට්ඨ කාච යසස්සිනෝ ලම්මේත කාලාමසෙට්ටා ජෝතිනාමාච ආසවා නිම්මාන රදිනෝ ආගෝ අතාගු පරිනිම්මිතා දසේතේ දසධාකායා සබ්බේ නානත්ත වන්නිනෝ හිද්දිමන්තෝ ජුතිමන්තෝ වන්නවන්තෝ යසන්සිනෝ මෝදමානා අමිකා මුම්බිකෝණං සමිදින් වනං සට්ඨේතේ දේවනිකායා සබ්බේ නානත්ත වන්නිනෝ නාමන්වයේන ආගංචුම් ඒතඤ්ඤේ සරිසා සහ පෞද්ද ජාතින් අකිලං ඕගටින්න මනාසවං දක්කෝ මෝගතරං නාගං චන්දං ව අරිතාටිගං සුබ්‍රක්මා පරමත්තෝ ච පුත්තා හිද්දිමතෝ සහ සනං කුමාරෝ තිස්සෝච සෝපාග සමිතින් වනං සහස්සං බ්‍රහ්ම ලෝකානං මහා බ්‍රහ්මා විදිත්තති උපපන්නෝ ජුතිමන්තෝ බිස්මාකායෝ යසස්සිසෝ දසේතේතර රසිත්ත ඉස්සරා ආගෝ පච්චේක වසවට්ටිනෝ තේ සංජ මජ්ජතෝ ආග හාරිතෝ පරිවාරිතෝ තේජ සබ්බේ අභික්ඛන්තේ ස ඉන්දේ දේවේ සබ්බ්‍රක්මකේ මාරසේනා අභික්ඛාමුම් පස්ස කන්නස්ස මන්දියං ඒත ගන්නත බන්ධත රාගේන බන්ධ මත්තවේ समन्ता परिवारेथ मावो मुञ्जित्त कोचिनम् इति दत्तमहासेनो कन्नसेनम् अभेदयि पाणिनातलमाहच्च सरम् कत्वान भेरवम् यथा पाउसको मे गोतनयन्तो सविद्युको සදාසෝ පච්චු ධාවන්ති සංකුද්ධෝ අසයන් වසී තංජ සබ්බං අවිඤ්ඤාය වවක්කේत्वाන චක්කුමා සතෝ ආමන්තේ සත්තා ශාවකේ ශාසනේ රතේ මාර්සේනා අවික්ඛන්තා තේ විධානාත භික්ඛවෝ තේජාතප්ප මකරුං සොත්වා බුද්දස්ස ශාසනං වීතරාගේහ පක්ඛාමුං නේසං ලෝමම්පි ඉන්ද්‍රයුං සබ්බේ විදිත සංඝාමා භයාති සාය සස්සිනෝ මෝදන්ති සාභූතේහි සාවකාතේ ජනේසුතාතේ නිතේන සච්ච වච්චේන දුක්ඛා භයාරෝගා උපසමින්තුතේ එවං මේ සුතං ඒකං සමයං මග ආලවියං විහෙරති ආලවකස්ස යක්කස්ස භවනේ අතකෝ ආලවකෝ යක්ඛෝ හේන භගවතේනුපසංකමි උපසංකමිत्वा භගවං සංඝේ තදවෝච නික්කම සමනාති සාදා උසෝති භගවානික්කමි පවිස සමනාති සාදාවසෝති භගවා පාවිසේ ဒ ුතියම්බිකෝ ආලවකෝ යක්ඛෝ භගවන්තං හේතදවෝච්ච නික්කම සමනාති සාදාවසෝති භගවා නික්කමේ පවිස සමනාති සාදාවසෝති භගවා පාවිසේ සති අම්බිකෝ ආලවකෝ යක්ඛෝ භගවන්තං ඒතද වෝච නිකම සමනාති සාදාවසෝති භගවානික්ඛනි පවිස සමනාති සාදාවසෝති භගවා පාවිසී චතුත්තම් විකෝ ආලවකෝ යක්කෝ භගවන්තං ඒතද ඕච නික්කම සමනාති නක්වාං ආවසෝ නික්කමිස්සාමි යන්දේ කරණීයං තං කරෝහිති පඤ්ඤන්තං සමන පුජ්ජසාමි සච්චේනේභ්‍යා කරිස්සසි චිත්තං වාතේ කිපිස්සාමි හදයන් වාතේ පාරෙස්සාමි පාදේසු ආගහිत्वा පාරගංගායන් කිපිස්සාමි තේ නක්වාන්තං ආඋසෝ පස්සාමි සදේවකේ ලෝකේ සමාරකේ සබ්බක්මකේ සමනක් බ්‍රාහ්මනියා පජාය සදේව මනුස්සාය යෝ මේ චිත්තං වා කිපෙය්‍ය හදයන් වා පාලෙය්‍ය පාදේසු වා ගහෙත්වා පාර ගංගාං කිපෙය්‍ය අපිට ත්වං ආඋසෝ යදා කංක සීති අතකෝ ආලවකෝ යක්කෝ භගවන්තං ගාතාය අච්ච පාසේ කිංසෝද විත්තං පුරිසස්ස සෙට්ටං කිංසෝ සුදින්නෝ සුකමාවහානි කිංසෝ හවේ සාදු තරං රසානං පතං ජීවෙන් ජීවිතමාහු සෙට්ටන්ති සබ්බේද විත්තං පුරිසස්ස සෙට්ටං ධම්මෝ සුචින්නෝ සුඛමාවහානි සච්ඡං අවේ සාදු තරං රසානං පඤ්ඤා ජීවින් ජීවිතමාහුසෙට්ඨන්ති කතං සුතරති යෝගං කතං සුතරති අන්නවං කතං සුදුක්ඛං අච්ඡේති කතං සුපරිසුජ්ජති සද්ධාය කරති යෝගං අප්‍රමාදේන අන්නවං විරේණ දුක්ඛං අච්චේති පඤ්ඤාය පරිසුජ්ජති කදන්තු ලබතේ පඤ්ඤං කදන්තු වින්දතේ ධනං කදන්සු කිත්තිම් පප්පෝති කතම් මිත්තානි ගන්නති අස්මා ලෝකා පරං ලෝකං කතම් වෙච්චන සෝචති සද්ධානෝ අරහතං ධම්මං නිබ්බානපත්තියා සුසුසාලබතේ පඤ්ඤං අපමත්තෝ විතක්කනෝ පතිරූපකාරී දුරවා උටාතා වින්දතේ දනං සච්චේල කිත්තිම් බප්පෝති දදම්මිත්තානි ගන්ධතේ යස්සේතේ චතුරෝ ධම්මා සද්දස්ස කරමේසිනෝ සච්ඡං ධම්මෝ දිතේ චාගෝ සවේ පෙච්චන සෝචති අස්මා ලෝකා පරං ලෝකං සවේ පෙච්චන සෝචති ඉංගාඤ්ඤේ පිපුච්ඡස්සෝ පුදු සමනග්නාත්මනේ යදි සච්ඡා ධමාචාගා බන්දා වියවන විජ්ජති කතං සුදානි මුච්චේයං බුදු සමනක්ඛාත්මනේ සෝහං අජ්ජ පජානාමි යෝතත්තෝ සම්පරායිකෝ අත්තාය වත මේ බුද්ධෝ ආසායාල විමාගමේ සෝහං අජ්ජ පජානාමි අත්ත දින්නම් මහප්පලං සෝහං විතරිස්සාමි ගාමා ගාමං පුරා පුරං නමස්ස මානෝ සම්බුද්ධං ධම්මස්ස ච සුධම්ම තන්ති ඊවං වත්වා ආලවකෝ යක්කෝ භගවන්තං ඒතද හෝච අභික්ඛන්තං භෝගෝතම අභික්ඛන්තං භෝගෝතම දෙය්‍යතාපි භෝගෝතම නිකෝචිතං වා උපොච්චය පරිච්ඡන්නං වා විවරේය මූලස්සවා මක්ඛං ආචිත්තේය අන්ධකාරේ වා තේලපච්ඡෝ තන්දාරේය චක්කුමන්තෝ රූපානි දක්ඛින්තේදී ඒවමේවම් බෝසා ගෝතමේන අනේක පරියායේන ධම්මෝපකාශිතෝ ඒසාහම් භගවන්තං ගෝතමං සරණං ගච්ඡාමි ධම්මං ච භික්ඛු සංඝං ච උපාසකම් මම් භවං ගෝතමෝ ධාරේතු අජ්ජතග්ගේ පානුපේතං සරණං ගතන්ති නේතේන සච්ච වච්චේන දුක්ඛා භයාරෝගා උපසමින්තුතේ ඒවං මේ සුතං ඒකං සමයං මගවා මග දේශ විහෙරති දක්ඛිනාගේස්මින් ඒකනාලායන් බ්‍රාහ්මන කාමේ තේන කෝපන සමයේන කසේ බාරද්වාජස්ස බ්‍රාහ්මනස්ස පංචමත්තානි මංගල සතානි පයුත්තානි හොන්ති වප්පකාරේ අතකෝ භගවා පුබ්බන්න සමයං නිවාසෙත්වා බන්ත චීවර මාදාය යේන කසේ බාරන්දා ජස්ස බ්‍රාහ්මනස්ස කම්මන්තෝ තේනුපසංකමේ තේන කෝපන සමයේන කසේ බාරද්වා ජස්ස බ්‍රාහ්මනස්ස පරිවේසනා වත්තති අතකෝ භගවායේන පරිවේසනාදේන උපසංකමි උපසංකමිත්වා ඒක මන්තං අත්තාසේ ආදසාකෝ ගජේ පාරද්දාජෝ බ්‍රාහ්මනෝ භගවන්තං පින්දායති තං දිස්වාන භගවන්තං ඒතද වෝච්ච ආංගෝ සමනකසාමිච වපාමිච කදිත්වාච වපිත්වාච පුඤ්ජාමි ත්වම්පි සමනකසස්සුච වපස්සුච කදිත්වාච වපිත්වාච පුඤ්ජස්සෝති ආම්භිකෝ බ්‍රාහ්මණ කතාමිත වපාමිත කදිත්වාච වපිත්වාච පුඤ්ජාමේති නගෝපනමයම් බස්සාම භෝතෝ ගෝතමස්ස යුගං වා නංගලං වා පාලං වා වාචනං වා බලිවද්දේවා අතජපන බවං ගෝතමෝ ඒව මාහ ආම්භිකෝ බ්‍රාහ්මණ කතාමිත වපාමිත කදිත්වාච වපිත්වාච පුඤ්ජාමේති අදකෝකසී වාරද්දාජෝ බ්‍රාහ්මනෝ භගවන්තං ගාතාය අජ්ජභාසී කස්සකෝ පරිජානාසී අද පස්සාම තේ කසින් කසින්නෝ පුචිතෝ බ්‍රූහි අතාජානේ මුතේ කසින් සද්ධා බීජං තපෝ මුත්තේ පඤ්ඤාමේ යුග නන්දලං හිරේසා මනෝයොත්තං සතිමේ පාල පාචනං කායගුත්තෝ වචීගුත්තෝ ආහාරේ උදරේ යතෝ සච්ඡං කරෝමි නිත්තානං සෝරච්ඡම් මේ පමෝචනම් විරියම් මේ දුර දෝරයි හං යෝගක්ඛේ මාදි වාහනං ගච්ඡති අනිවත්තං තං යත්ත ගන්්වාන සෝචති ඒවමේවා කසී කට්ටාසා හෝති අමතප්පලා ඒතං අදින් අසිත්වාන සබ්බ දුක්ඛා පමුංචති අතකෝ කසී බාරද්වාජෝ බ්‍රාහ්මනෝ මාධියා කංග පාපියා පායාසං වඩ්ඩෙත්වා භගවතෝ උපනාමේසි බුඤ්ජතු භවං ගෝතමෝ පායාසං කස්සකෝ භවං ගෝතමෝ යන්නි භවං ගෝතමෝ අමතප්පලං කසින් කසතේතේ දාසාදිගීතං මේ අභෝජනීයං සමබස්සතං බ්‍රාහ්මණනේස ධම්මෝ සාදාබිගීතං බනුදම්ති බුද්ධා ධම්මේ සති ආග්මන උත්තිරේසා අන්නේන ච කේවලීනං මයේ සිංගේ නාසවං උච්ච ඕපසන්තං අන්නේන පානේන උපට්ඨ අස්සෝ කෙත්තං හිතං පුඤ්ඤ පෙක්කස්ස හෝති තී අතගස්සදාං භෝගෝතමයිමං පායාසං ධම්මීති නක්වාන්තං බ්‍රාහ්මණ පස්සාමි දේවකේ ලෝකේ සමාරකේ සබ්‍රක්මකේ සමනක් බ්‍රාහ්මනියා පජාය සදේව මනුස්සාය යසසෝ පායාසෝ බුද්ධෝ සම්මා පරිණාමං ගච්ඡේය අඤ්ඤත් තථාගතස්සවා තථාගත ශාවකස්සවා තේනයිත්වම් රාග්මනතම් පායාසං අප්පහරිතේවා සද්දේහි අප්පානකේවා උදකේෝ පිලාපේති අතගෝපසේ බාරද්වාජෝ බ්‍රාහ්මණේ තම් පායාසං අප්පානකේ උදකේෝ පිලාපේසි අතගෝසෝ පායාසෝ උදකේ පක්කිට්ඨෝ චිත්තිතායති චිත්තිතායති සම්දූපායති සම්පදූපායති සේයතාපි නාම පාලෝ දිවස සම්දන්තෝ උදකේ පක්කිත්තෝ චිච්චිතායති තිරිච්ඡායති සම්දෝපායති සම්පදෝපායති ඒවමේවසෝපායාසෝ උදකේ පක්කිත්තෝ චිච්චිතායති තිරිච්ඡායති සම්දෝපායති සම්පදෝපායති අදගෝ කසේ භාරද්වාජෝ බ්‍රාහ්මනෝ සංවිග්ගෝ ලෝමහට්ඨ ජාතෝ යේන භගවා තේනුපසංගමි උපසංගමිත්වා භගවන්තු ආදේශු සිරසා නිපතිත්වා භගවන්තං ඒතද වෝච ආවික්ඛන්තං භෝගෝතම ආවික්ඛන්තං භෝගෝතම ජේයතාපි භෝගෝතම නික්කුච්චිතං වා උක්කුච්චේය පටිච්චන්නං වා විවරේය මූලස්සවා මග්ගං ආචික්කේය අන්ධකාරේ වා තේර පඤ්චෝ තංකාරේය සක්කුමන්තෝ රූපානි දක්ඛින්තේති ඒව මේවම් බෝතා ගෝතමේන අනේක පරියායේන ධම්මෝ පකාශිතෝ ඒසාහම් භගවන්තං ගෝතමං සරණං ගච්ඡාමි ධම්මං ච භික්ඛු සංඝං ච ලබේයා මහං බෝසෝ ගෝතමස්ස සම්තිකේ පබ්බජ්ජං ලබේය උපසම්පදං තී අලත්තකෝ කසේ බාරද්වාජෝ බ්‍රාහ්මනෝ භගවතෝ සම්තිකේ පබ්බජ්ජං අලත්ත උපසම්පදං අජෝප සම්පන්නෝ කෝපනායස්මා බාරද්වාජෝ ඒකෝ උපකට්ඨෝ අප්‍රමත්තෝ වාතාපි පයිතත්තෝ විහරන්තෝ නරස්සේව යස්සත්තාය කුලපුත්තා සම්මා දේවාගාරස්මා අනගාරියම් පබ්බජන්තේ තදනුතරං බ්‍රහ්මචර්යෝපාදීවසානං දිත්තේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ විහාසී කීනා ජාතිවසිතං බ්‍රහ්මචර්යං කතං කරණීයං නාපරං ඉත්තත්තායාති අබ්බඤ්ඤාසේ අඤ්ඤතරෝ චකෝපනායස්මා බාරද්වාජෝ අරහන්තං අහෝසීති ඒතේන සච්ච වච්චේන සොත්තිතේ හෝතු සබ්බදා නේවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං වේරති දේත වනේ අනාථ බින්නිකස්ස ආරාමේ අදකෝ අන්නතරා දේවතා බික්කන්දාය රච්චියා බික්කන්ද වන්නා කේවල කප්පං ජේත වනන්නෝ වාසෙත්වා හේන භගවා තේන උපසංකමි උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං අත්තාසී ඒකමන්තං දිතා ගෝසා දේවතා භගවන්තං ගාථාය අජ්ජ භාසේ පරාභවන්තං පුරිසං මයං පුච්ඡාම ගෝතමං මගවන්තං පුට්ටුමා ගම්මකින් පරාභවතෝ මුකං සුවිජානෝ භවං හෝති සුවිජානෝ පරාභවෝ ධම්මකාමෝ භවං හෝති ධම්මදිස්සී පරාභවෝ ඉති හේතං විජානාම පරමෝසෝ පරාභවෝ ဒ ුතියං භගවා බ්‍රූහේකින් පරාභවතෝ මුකං असन्तस्य पिया हुन्ति सन्तेन कुरुते पियम् असतम् धम्मम् रोचेति तम् परा भवतो मुखम् इति एतम् विजानाम द्वितीयोऽसौ परा भवो तदयम् भगवा ब्रूहि किम् परा भवतो मुखम् नित्ताशीलि सभाशीलि अनुत्ताता च यो नरो अलसो कोदमञ्जानो तम् परा भवतो मुखम् इति हेतम् विजानाम तदीयसौ परा भवो भगवा ब्रूहे किं परा मुखम् यो मातरङ्मा पितरङ्मा चिन्नकम् गतयोम् भवन्तो न भरते तम् परा भवतो मुखम् इति हेतम् विजानाम चतुर्दोऽसौ परा पञ्चमं भगवा ब्रूहे किं परा मुखम् यो ब्राह्मणङ् वा समनङ् वा अन्यम् वापि वणिभ्यकम् मुसावादेन वञ्चेते तम् पराभवतोमुखम् इति एतम् विजानाम पञ्चमोऽसौ पराभवो चर्दमम् भगवा ब्रूहेकिम् पराभवतोमुखम् बहुधवित्तो पुरिसो सैरन्यो स भोजनो एको पुञ्जति साधूरेकम् पराभवतोमुखम् ඉතේතම් විජානාම චට්ඨමෝසෝ පරාභවෝ සත්තමං භගවා බ්‍රෝහේකින් පරාභවතෝ මුකං ජාතිත්තබ්දෝ ධනත්තබ්දෝ ගොත්තත්තබ්දෝ ජයෝ නරෝ සංඥාතින් අතිමඤ්ඤේති තම් පරාභවතෝ මුකං ඉතේතම් විජානාම සත්තමෝසෝ පරාභවෝ අට්ඨමං භගවා බ්‍රෝහේකින් පරාභවතෝ මුකං इति दुतोऽसुरादुतो अर्क्रदुतो जयो नरो लद्धम् लद्धम् विनाशे ते तम् परा भवतो मुखम् इति हेतान् विजानाम अक्तमोसौ परा भवो नवमम् भगवा ब्रूहे किम् परा भवतो मुखम् श्रेहितारे संतो वेति आसु भविष्यति धिष्ठति परदारेषु तम् परा भवतो मुखम् इति हेताम् विजानाम नवमो परा भवो दशमम् भगवा ब्रूहे किम् परा भवतो मुखम् අතීතයොබ්බ නෝපෝසෝ ආනේති තිම්බ රුත්තනින් තස්සා ඉස්සා නසූපති තම්පරා භවතු මුකම් ඉති මේ සංවිධානාම දසමෝසෝ පරාභවෝ ඒකාදසමම් භගවා බ්ලෝහි කිම් පරාභවතෝ මුකම් ඉති සොණ්ඩින් විකිරණින් පුරිසං වාපිතා දිසං ඉස්සරියස්මින් තපාපේති තම් පරාභවතෝ මුකම් ඉතේතම් විදානාම ඒකාදසමෝසෝ පරාභවෝ ද්වාදසමං භගවා රෝහි කිම් පරාභවතෝ මුකං අපභෝගෝ මහතන්නෝ කන්තේ ජායතේ කුලේසෝ චරජ්ජම් පස්සයති තම් පරාභවතෝ මුකං ඒතේ පරාභවේ ලෝකේ පණ්ඩිතෝ සමවෙක්ඛිය අරියෝ දස්සන සම්පන්නෝ සලෝකම් මජතේ සිවන්තේ ඒන සච්ච වජ්ජේන දුක්ඛා භයාරෝගා උපසමින්දුතේ එවං මේ සුතං ඒකං සමයං භගවාසාවන්තයන් විහෙරති දේශවනේ අනාථ පින්ඩිකස්ස ආරාමේ අදකෝ භගවා පුබ්බන්න සමයං නිවාසෙද්වා වද්ද ජීවර මාසාය ආවත්තයන් පින්ඩාය පාවිසී තේන කෝපන සමයේන අග්ගික බාරද්වාජස්ස බ්‍රාහ්මනස්ස නිවසනේ අග්ගි පච්චලිතෝ හෝති ආහුති පග්ගහිතා අතකෝ භගවා සාවත්තියං සබදානං පින්ඩාය තරමානෝ යේන අග්ගික බාරද්වාජස්ස බ්‍රාහ්මනස්ස නිවේසනං තේනුපසංකමී ආද්දසාකෝ අතික බාරද්වාජෝ බ්‍රාහ්මනෝ භගවන්තං දූරතෝ ආගච්ඡන්තං දිස්වාන භගවන්තං ඒතද වෝච තත්‍රේව මුණ්ඩක තත්‍රේව සමනක තත්‍රේව වසනක තිත්තාහීති ඒවං මුත්තේ භගවාංගික භාරද්වාජං බ්‍රාහ්මණං ඒතද වෝච ජානාති පනතං බ්‍රාහ්මණ වසලං වා වසන කරණේවා ධම්මේතේ නක්වාහම් භෝගෝතම ජානාමි වසලං වා වසන කරණේ වා ධම්මේ සාදු මේ භවම් භෝතමෝ තථා ධම්මං දේශේතු යතහං ජානේයං වසලං වා වසන කරණේ වා ධම්මේති තේනි බ්‍රාහ්මණ සුනායි සාදුකම් මනසි කරෝයි වාසිස්සාමිති එවං භෝතිකෝ වග්ගික බාරද්වාජෝ බ්‍රාහ්මනෝ භගවතෝ පච්චස්සෝ සුයි භගවා ඒතද වෝච හෝදනෝපනාහි ච පාපමක්ඛේ ච යෝ නරෝ විපන්න දිත්‍ති මායාවේ සංජඤ්ඤා වසනෝ ඉති ඒක ජංවාදි ජංවා පේයෝද පානානි හිසති යස්ස පානේ දයානත්තේ සංජඤ්ඤා වසනෝ ඉති යෝ අන්ති පරිරුන්දති ගාමානි නිගමානිත නිග්ගා නිග්‍රහකෝ සමඤ්ඤානෝ සංඥා වසරෝ इति ගාමේවා යදිවාරඤ්ඤේ යම් පරේ සම්මමායි සම්තේයං ආදින්නම් ආදීයති සංඥා වසරෝ इति යෝ හවේ ඉනමාදාය චුජ්ජමානෝ පලායති නෛතේ ඉනමත්ති තින් සංඥා වසලෝ इति යෝ වේ කිංචිත්ත කම්යතා පන්තස්මින් වද සංඥාං හන්त्वा කිංචික්කමාදේති තං ජඤ්ඤාවසලෝ इति යෝ අත්ථ හේතු පර හේතු ධන හේතු යෝ නරෝ සක්ඛි පුට්ඨෝ මුසා බ්‍රූති තං ජඤ්ඤාවසලෝ इति යෝ ඥාතිනං සකානං වා ධාරේසු පරිදිස්සති සහසා සම්ප්‍රියා යතින් තං ජඤ්ඤාවසලෝ इति යෝ මාතරං වා පිතරං වා ජින්නකං ගත යොබ්බනං පෞසන්තෝ නබති සංජඤ්ඤාවසලෝ ඉති යෝ මාතරං වා පිතරං වා භාතරං වගිනින් සසුං හන්ති රෝසේති වාචාය සංජඤ්ඤාවසලෝ ඉති යෝ අත්තං පුච්චිතෝ සම්තෝ අනත්ත මනුසාසතේ පටිච්ඡන්නේන මන්තේ සීතං ජඤ්ඤා වසලෝ ඉති යෝ කତ୍වා පාපකං කම්මං මාමං සංඝාතේ ඉච්ඡති යෝ පටිච්චන්න කම්මන්තෝ සංඥාවසනෝ ඉති යෝ වේ පරකුලං ගන්වා මුත්වා සුලි භෝජනං ආගතං පරිපූජේති සංඥාවසනෝ ඉති යෝ බ්‍රාහ්මණං වා සමනං වා අඤ්ඤං වාපි වනිබ්බකං මුසාවාදේන වංචේති සංජඤ්ඤාවසලෝ ඉති යෝ බ්‍රාහ්මණං වා සමනං වා බත්ත කාලේ උපට්ඨිතේ රෝසේති වාචානත දේති සංජඤ්ඤාවසලෝ ඉති අසතං යෝධ පබ්බෝති මොහේන පරිගුණ්ඨිතෝ කිංචික්ඛං යජගින්සානෝ සංජඤ්ඤාවසලෝ ඉති යෝ යෝ චත්තානං සමුක්ඛම්සේ පරංච මව ජානති නිහිනෝ තේන මානේන පඤ්ඤඤ්ඤාවසලෝයිති රෝසකෝ කදරියෝ ච පාපිච්චෝ මච්චරි සතෝ අහිරිකෝ අනෝතප්පි පඤ්ඤඤ්ඤාවසලෝයිති යෝ බුද්ධං පරිභාසති අතවා තස්ස ශාවකං පරිබ්බාජං ඝාට්ටං වා පඤ්ඤඤ්ඤාවසලෝයිති යෝ වේ අනරහ සන්තෝ අරහං පටිජානති චෝරේ සබ්‍රක්මකේ ලෝකේ ඒසකෝ වසලා ධම්මෝ ඒතේකෝ වසලා මුත්තා මයා වෝයේ පකාසිතා නදච්ඡා වසලෝ හෝති නදච්ඡා හෝති බ්‍රාහ්මනෝ කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මනෝ සදමිනා විජානාත යතා මේදන් නිදස්සනං චණ්ඩාල බුද්ධෝ සෝපාගෝ මාතං ගෝයිති විසුතෝ सोऽयसम् परमम् पत्तो मातम् गोयन्सु सुलतम् अरचिङ्कर्षु पट्टा කාමරාගං ब्राह्मना बहु सो देवयानारुहि නනං ජාති कामरागम् බ්‍රහ්ම ब्रह्मलोकोपगोमहो අච්ඡායකා කුලේ ජාතා බ්‍රාහ්මනා जाता බන්දුනෝ තේජ පාපේසු කාමේසු අබින්න මුපදිස්සරේ දිත්තේව ධම්මේ ගායං සම්පරායේත දුක්ඛතින් නතේ ජාති නිවාරේ තේ දුක්ඛච්ඡා කරහායවා නචච්ඡා වසලෝ හෝති නචච්ඡා හෝති බ්‍රාහ්මනෝ කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මනෝ ඒවං උත්තේ අග්ගික බාරද්වාජෝ බ්‍රාහ්මනෝ භගවන්තං ඒතද හෝච අවික්ඛන්තං භෝගෝතම අවික්ඛන්තං භෝගෝතම තේයතා විභෝගෝතම නික්ඛෝචිතං වා උක්ඛෝචේය පරිච්ඡන්නං වා විවරේය මූලස්සවා මග්ගං ආටික්කේය අන්නකාරේ වා දේල පච්චෝදං ධාරේය චක්කුමන්තෝ රූපානි දක්ඛින්තේති ඒවමේවම් භෝතා ගෝතමේන අනේක පරියායේන ධම්මෝ පකාසිතෝ ඒසාම් භගවන්තං ගෝතමං සරණං ගච්ඡාමි ධම්මං ච භික්ඛු සංඝං ච උපාසකම් මම් භවං ගෝතමෝ ධාරේතු අජ්ජ සග්ගේ පාල්පේතං සරණං ගතං තේ ඒතේන සච්ච වචේන සොත්තිතේ හෝතු සබ්බතා ඒවම් මේ සුතං ඒකං සමයං භගවා බාලාණසියං විහෙරති සිපතනේ මිගදායේ තත්‍ර කෝ භගවා මික්ඛෝ ආමන්තේ සිදික්ඛ හෝති බලන් වේදිතේ බික්කෝ භගවතෝ පඤ්චසෝ සුම්භගවා හේතද හෝච්ච සදාගතේන මික්කවේ අරහතා සම්මා සම්බුද්දේන බාලාන තියං ඉතිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කම් බවත්තිතං ආපදිවන්තියං සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුණා වා කේනචිවා ලෝකස්මි හි අදිදංච තුන්නං අනිය සත්‍යානං ආදික්කනා දේශනා පඤ්ඤපනා පද්දපනා විවරණා විභජනා උත්තානි කම්මං පතමේ සංජතුන්නම් දුක්ඛස්සාරිය සත්‍යස්සාචික්කනා දේශනා පඤ්ඤපනා පත්තපනා විවරණා විභජනා උත්තානි කම්මං ලෝක සමුදයස්සාරිය සත්‍යස්සාචික්කනා දේශනා පඤ්ඤපනා පත්තපනා විවරණා විභජනා උත්තානි කම්මං ලෝක නිරෝධස්සාරිය සත්‍යස්සාචික්කනා දේශනා පඤ්ඤපනා පත්තපනා විවරණා විභජනා උත්තානි කම්මං ලෝක නිරෝධගාමිනී පටිපදාරිය සත්‍යස්සාචික්කනා දේශනා පඤ්ඤපනා පත්තපනා විවරණා සංඛාර විභජනා උත්තානි කම්මං තථාගතේන භික්ඛවේ අරහතා සම්මා සම්බුද්දේන බාලානසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්ති තං අපදිවත්තියං සමනේන වා රාත්මනේන වා දේවේන වා මාලේන වා බ්‍රහ්මුණා වා කේන ජීවා ලෝකස්මින් ඉහදිනංගිනේ සංසතුන්නාන රිය සත්‍යානං ආචික්කනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්සානිකම්මන්සේ වේත භික්ඛවේ සාරිපුත්ත මොග්ගල්ලානේ භජත භික්ඛවේ සාරිපුත්ත මොග්ගල්ලානේ පණ්ඩිතා භික්ඛෝ අනුග්ගාකා බ්‍රහ්මචාරීණං සේයතාවි භික්ඛවේ ජානන්ති එවං සාරිපුත්තෝ සේයතාවි ජාතස්සාපාදේතා එවං මොග්ගල්ලානෝ සාරිපුත්තෝ භික්ඛවේ සෝපාපට්ටි ඵලේ විහෙති මොග්ගල්ලාන උත්තමත්තේ විනේතේ සාරිපුත්තෝ භික්කවේ පහෝති චත්තාරි අරිය සත්‍යානි විත්තරේන ආචික්කිතුම් දේසේතුම් පඤ්ඤපේතුම් පට්ඨපේතුම් විවරතින් උපිතුම් උත්තානි කාතුම් තේ ඉදමෝච භගවා ඉදං වත්වා සුගතෝ උත්තායාසනා විහාරං පාවිසී සතකෝ සාත්‍රකෝ ආයස්මා සාරිපුත්තෝ අචිරපක්ඛන් දස්ස භගවතෝ භික්ඛෝ ආමන්තේසි ආවසෝ භික්ඛවෝති ආවසෝතිතේ ආයස්මතෝ හාරි පුත්තස්ස පච්චස්සෝසුම් ආයස්මා සාරි පුත්තෝ හේතද වෝච තථාගතේන ආවසෝ සම්මා සම්බුද්දේන බාලානසි යං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කම් පවත්තිතං අපපදී සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුණා වාගේන දිවා ලෝකස්මින් යලිදං චතුන්නං අරිය සත්‍යානං ආචික්කනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණ විපස්සනා විභජනා උත්තානි කම්මං කතමේ සංචතුන්නම් දුක්ඛස්ස ආර්ය සත්‍යස්ස ආදික්ඛනා දේශනා පඤ්ඤපනා පත්තපනා විවරණා විභජනා උත්තානි කම්මං දුක්ඛ සමුදයස්ස ආර්ය සත්‍යස්ස ආදික්ඛනා දේශනා පඤ්ඤපනා පත්තපනා විවරණා විභජනා උත්තානි කම්මං දුක්ඛ නිරෝධස්ස ආර්ය සත්‍යස්ස ආදික්ඛනා දේශනා පඤ්ඤපනා පත්තපනා විවරණා විභජනා උත්තානි කම්මං දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍යස්ස ආචික්කනා දේශනා පඤ්ඤපනාපත්තපනා විවරණා විභජනා උත්තානි කම්මං කතමං චාවසෝ දුක්ඛං අරිය සත්‍යං ජාති විදුක්ඛා ජරා විදුක්ඛා ව්‍යාපි දුක්ඛං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සු පායාසා දුක්ඛා යම්පිච්ඡං නලපති කම්පි දුක්ඛං සංකිට්ඨේන පංච පාදානක් හන්දා දුක්ඛා කතමං චෞසෝ ජාති යාතේ සම්තේ සංසත්තානම් තම්මි තම්මි සත්තනිකායේ ජාති සංජාති ඔක්칸ති අබිනිබ්බන්ති කන්ධානම් පාතු භාවෝ ආයතනානම් පරිලාභෝ අයං උච්චතාවසෝ ජාති කතමං චෞසෝ ජරා යාතේ සම්තේ සංසත්තානම් තම්මි තම්මි සත්තනිකායේ ජරා ජීර්ණතා කණ්ඩිච්ඡම් පාලිච්ඡම් වරිතදායුනෝ සංආනි ඉන්ද්‍රයානි පරිපාකෝ අයං උච්චතා උසෝ ජරා කතමංචා උසෝ මරණං යාතේ සම්තේ සංසත්තානං සම්මා සම්මා සත්තනිකායා කිති වචනතා බේදෝ අන්තරදානං මච්චු මරණං කාල කිරියා කන්දානං බේදෝ කලේබරස්ස නික්කේබෝ ඉදං උච්චතා උසෝ මරණං කතමංචාවසෝ සෝකෝ යෝකෝ ආවසෝ අඤ්ඤ තරඤ්ඤ තරේන විසනේන සමන්නාගතස්ස අඤ්ඤ තරඤ්ඤ තරේන දුක්ඛ ධම්මේන शोको शोचना शोचितं अनुशोको अन्तो परिशोको अयं मुचितावसो शोको कथमञ्चावसो परिदेवो योको आवसो अन्यतरन्यतरेण विसनेन समन्नागतस्स दुःखधम्मेन पुट्टस्स आदेवो परिदेवो आदेवना परिदेवना आदेवि तत्तं परिदेवि तत्तं अयं मुच्यतावसो परिदेवो कथमञ्चावसो दुःखं यङ्को आवसो कायिकं दुःखं कायिकं असातं काय सम्पद्यं दुःखं असातं वेदयितं इदं मुच्यतावसो رسل සතමංචාවසෝ දෝමනස්සං යංකෝ ආවසෝ චේතසිකං දුක්ඛං අසාතං මනෝ සම්පජ්ජං දුක්ඛං අසාතං වේදිතං ඉදං උච්චතා උසෝ දෝමනස්සං සතමංචාවසෝ උපායාසෝ යෝකෝ ආවසෝ අඤ්ඤතරඤ්ඤ තරේන විසනේන සමන්නාගතස්ස අඤ්ඤතරඤ්ඤ තරේන දුක්ඛ ධම්මේන පුට්ටස්ස උපායාසෝ ආයාසි සත්තං උපායාසි සත්තං අයං උච්චතා උසෝ උපායාසෝ සතමංචාවසෝ යම් පිච්ඡං බලපති සම්පි දුක්ඛං ජාති ධම්මානං ආවසෝ සත්තානං ඒවං මිච්ඡා උප්පජ්ජಂತಿ අහෝවතමයන් ජාති ධම්මා අස්සාමච වතනෝ ජාති ආගච්ඡේ යාති නකෝපනේතං ඉච්ඡාය පත්තබ්බං ඉදම් පියම් පිච්ඡං නලපතිතම් පිදුක්ඛං ආවසෝ සත්තානං එවං ඉච්ඡා උප්පජ්ජති අහෝවතමයන් ජරා ධම්මා අස්සාමච වතනෝ ජරා ආගච්ඡේ යාති නකෝපනේතං ඉච්ඡාය පත්තබ්බං ඉදම් පියම් පිච්ඡං නලපතිතම් පිදුක්ඛං ව්‍යාධි ධම්මානං ආවසෝ සත්තානං ඒවං ඉච්ඡා උප්පජ්ජಂತಿ අහෝ වතමයන් ව්‍යාධි ධම්මා අස්සාමනච වතනෝ ව්‍යාධි ආගච්ඡේ යාති නකෝපනේතං ඉච්ඡාය පත්තබ්බං ඉදම් පියම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං මරණ ධම්මානං ආවසෝ සත්තානං මේවං ඉච්ඡා උපච්චති අහෝවතු මයං මරණ ධම්මා අස්සාමනච වතනෝ මරණං ආගච්ඡේයාති නකෝපනේතං ඉච්ඡාය පත්තබ්බං ඉදම් පියම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං ශෝක පරිදේව දුක්ඛ දෝමනසු පායාස ධම්මානං ආවසෝ සත්තානං ඒවං ඉච්ඡා උපජ්ජති अहोवतमयम् शोकपरिदेव दुःखदोमनसुपायासा धम्मा अस्सामनचवतनो शोकपरिदेव दुःखदोमनसुपायासा आगच्छेयुङ्क्ति नकोपनेतङ्गिच्चाय पत्तभङ्गिदम्पि अम्पिच्चन्मलपतितम्पि दुःखम् कथमञ्चावसो सङ्कीर्तेन पञ्चुपादानकन्दा दुःखा සේයතිදං රූපපාදානක්ඛන්தோ වේදනාපාදානක්ඛන්தோ සංඤ්ඤාපාදානක්ඛන්தோ සංකාරුපාදානක්ඛන්தோ විඤ්ඤාණුපාදානක්ඛන්தோ ඉමේ උච්චතාවසෝ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා ඉදං උච්චතාවසෝ දුක්ඛං අරිය සත්‍යං කතමං චාවසෝ දුක්ඛ සමුදයං අරිය සත්‍යං යායම් පන්නා බෝනෝ පරිකානන්දි රාග తත්‍ර తත්‍රාපි නන්දිනී සේයති දං කාම සංහා භව සංහා විභව සංහා ඉදං උච්චතාවසෝ දුක්ඛ සමුදයං අරිය සත්‍යං කතමං චාවසෝ දුක්ඛ නිරෝධං අරිය සත්‍යං යෝ තස්සා ඒව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ ඡාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ ඉදං උච්චතාවසෝ දුක්ඛ නිරෝධං අරිය සත්‍යං කතමං චාවසෝ දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අරිය සත්‍යං අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ සේයති දං සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි කතමං ආවසෝ සම්මා දිට්ඨියං කෝ ආවසෝ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය අයං උච්චතා උසෝ සම්මා දිට්ඨි කතමම් දාවසෝ සම්මා සංකප්පෝ නෙක්ඛම් සංකප්පෝ අව්‍යාපාද සංකප්පෝ අවිහිංසා සංකප්පෝ අයං උච්චතා උසෝ සම්මා සංකප්පෝ කතමම් දාවසෝ සම්මා වාචා මුසාවාදා වේරමණී පිසුනා වාචා වේරමණී පරුසා වාචා වේරමණී සම්පප්පලාපා වේරමණී අයං උච්චතා උසෝ සම්මා වාචා කතමංචාවසෝ සම්මා කම්මන්තෝ පාණාතිපාතා වේරමණී අදින්නාදානා වේරමණී කාමේසු මිච්ඡාචාරා වේරමණී අයං උච්චතාවසෝ සම්මා කම්මන්තෝ කතමංචාවසෝ සම්මා ආජීවෝ ඉදාවසෝ අරිය ශාවකෝ මිච්ඡා ආජීවං පහය සම්මා ආජීවේන ජීවින් කප්පේති අයං උච්චතාවසෝ සම්මා ආජීවෝ ගතමංජාවසෝ සම්මා වායාමෝ ඉදාවසෝ භික්ඛු අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුපාදාය සම්දං ජනේ දිවායමති විරියං ආරබ්ධිත්තං පග්ගන්නාතේ uppannam පාපකානං අකුසලානං ධම්මානං පහානාය චන්දං ජනේති වායමති විරියං ආරමති චිත්තං බග්ගන්නාති පදවති අනුප්පන්නානං කුසලානං ධම්මානං උපාදාය චන්දං ජනේති වායමති විරියං ආරමති චිත්තං බග්ගන්නාති පදවති උපන්නානං කුසලානං ධම්මානං තිතියා උසාය බියෝ භායාය වේපුල්ලාය භාවනාය පාරිපුරියා චන්දං ජනේති වායමති විරියං ආරමති චිත්තං බග්ගන්නාති පදහති අයං උච්චතාවසෝ සම්මා වායාමෝ කතමං දාවසෝ සම්මා සති දාවසෝ වික්ඛෝ කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං වේදනා සූ වේදනානුපස්සී විහෙරති ආසාති සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිද්‍යා දෝමනස්සං චිත්තේ චිත්තානුපස්සේ විහෙරති ආසාති සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිද්‍යා දෝමනස්සං ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ආසාති සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිද්‍යා දෝමනස්සං අයං උච්චතා උසෝ සම්මා සති පදමං චා උසෝ සම්මා සමාධි දා උසෝ බික්ඛු විවිච්ඡේව කාමේහි විවිච්ඡේ ධම්මේහි සවිතක්කං සවිතාලං විවේකදම් වේති සුඛං පතමජ්ජානං උපසම්පද්ද විහෙරති විතක්ක විචාරාණං උපසමා අච්ඡත්තං සම්පසාදනං තේතසෝ ඒකෝදි භාවං අවිතක්කං අවිචාරං සමාධිජං වේති සුඛං ဒ ුතියජ්ජානං උපසම්පද්ද විහෙරති පීතියාච විරාගා උපේක්ඛෝච විහති සතෝච සම්පජානෝ සුඛං කායේන පටිසංවේදේති යන්තං අරි අරියා ආචික්කන්ති උපේක්ඛකෝ සතිමා සුඛ විහාරේති සතියඥානං උපසම්පජ්ජ විහෙරති සුඛස්සච පහානා දුක්ඛස්සච පහානා පුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්තගමා අදුක්ඛං අසුඛං උපේක්ඛා සති පාරිසුද්ධින් චතුත්ථඥානං උපසම්පජ්ජ විහෙරති අයං උච්චතා උසෝ සම්මා සමාධි ඉදං උච්චතා උසෝ දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අරිය සත්‍යං තථාගතේන ආවුසෝ අරහතා සම්මා සම්බුද්දේන බාරාණති යං ඉති පතනේ විගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අපපටිවත්තේයන් සමනේන වා බ්‍රාහ්මනේන දේවේන වා මාරේන වා බ්‍රහ්මුණා වාකේන ජීවා ලෝකස්මින් යදිදං ඉමේ සංජතුන්නම් අරිය සත්‍යානං ආචික්කනා දේශනා පඤ්ඤපනා පත්තපනා විවරණා විභජනා උත්තානි කම්මං තේ ඉදම වාචායස්මා සාරිපුත්තෝ අත්තමනාතේ බික්ඛු අයස්මතෝ සාරිපුත්තස්ස භාසිතං අබිනන්දුන්ති ඒතේන සච්ච වච්චේන දුක්ඛා උපසමින්තුතේ ඒතේන සච්ච වච්චේන භය උපසමින්තුතේ ඒතේන සච්ච වජ්ජේන රෝගා උපසමින්තුතේ නමෝ තස්ස භගවතෝ අපේ විකායිතිනං ආචෙක්කති දානෝ දෙසං අභිපාලේති මහරජාය සාසෙසෝ භණ්ඩානං ආධිපති විරුල්ලෝ ඉතේ නාමකෝ රමතේ නාච්ච ගීතේ කුම් පණ්ඩේ පුරක්ඛතු උත්පාපිතත් බාවෝ ඒකනාමාති මේ රුත්තාසී තෙන් දස ඒකෝ ඉන්දනාමා මහබලා ඒතපි බුද්ධං දිස්වාන බුද්ධං ආදිච්ඡවන්දුනා දුරතෝව නමසං දේ මහන්තං වේත සාරදං තේ පුරිසාරණ්‍ය නමෝ තේ පුරිසොත්තම මොසලේන සමෙත්ත සේ භාවිතං වන්දන්ති සුතං නේතං අවෙන්නතෝ ධම්මා එවං වදේමසේ ජිනං වන්දත ගෝතමං ජිනං වන්දාම ගෝතමං චරණ රම්පන්නං බුද්ධං වන්දාම ගෝතමං යත් චොග්ගජ්ජතේ සූර්යෝ ආදිච්චෝ මණ්ඩලේ මහා යත් චොග්ගච්ඡමානස්ස දිවතෝ පිනිරොජ්ජති යත් චොග්ගතේ සූර්යේ සංවරේතේ පවොච්චතේ රාගෝපිතත්ත ගම්වීරෝ අමුත්තරිතෝද කෝවන්නෝ තත්ත ජානන්තේ සමුදෝ සරිතෝද කෝ මා විස්වායෙත්තං ආතික්කති ජනෝ යම් අබිපාලේති මහරාජායසස්සේසෝ නාගාණං ආදිපති විරූපක් ඕයිති නාම සෝරමතේ නොච්චගේ දේ නොගේ පුරක්ඛතෝ උත්පාවිතස්සවෝ ඒක නාමක්ති මේ දුත්තා තෙන් දසේ කෝච ඉන්ද නාමා මහබලා තේජාපි බුද්ධං දිස්වාන බුද්ධ බුද්ධං ආරෙච්ච වන්දුනා මුරතෝව නමස්සන්තේ මහං තං වේත සාරදං නමෝතේ පුරිසාරඤ්ඤේ නමෝතේ පුරිසොත්තම සලේන සමෙක්ඛසේ අමනුස්සාපිතං වන්දන්ති දුතං නේතං අවින්නසෝ අම්මා එවං වදේමසේ දිනං වන්දත ගෝතමං දිනං වන්දාම ගෝතමං විඥාචරණ රම්පන්නං බුද්ධං වන්දාම ගෝතමං යේන උත්තර කුරෝ රම්මා මහානේරෝ දුදාසනෝ අපරිග්ගහා දේවේ ජම් පවපං තේනපිනී අන්දිනංගලා අට්ඨපාකිමං වලින් පරිපුඤ්ඤන්ති මානුගා මකනං අතු සංසුද්ධං සුගන්ධං දණ්ඩුලබ්බලං පුන්නේ කීරේ පතිත් වාන තකෝ පුඤ්ඤන්ති භෝජනං ගාවින් ඒක පුරං කත්වා අනුයං තෙදසෝ දිසං අතෝ ඒක පුරං කත්වා අනුයං තෙදසෝ දිසං වාහනං කත්වා අනුයං තෙදසෝ සං පුරේත වාහනං නුයන්තේ දිකෝ දිසාරි වාහනං කත්වා අනුයන්තේ දිසෝ දිසං කුමාර වාහනං කත්වා අනුයන්තේ දිකෝ දිසං යානි අභේරෝ එත්වා සම්බාදිසා අනුපනේ අන්දේ පචාරාතස්ස රාජේනෝ අත්තේ ආනං අත්ත ආනං දිබ්බං ආනං සාදාදිවිකා දේව මහරජාස්ස යසසිනෝ සම්පතනගරා උවන් මාලෙක්ඛේ පුමා පිට්ඨා නාටා කුසිනාටා පර කුසිනාටා නාට පුරියා හර කුසිත නාටහා උත්තරේන කපේවන්තෝ ජනෝග මපරේන ච නව නව දියෝ අම්බර අම්බර වතියෝ ආලක මන්දා නාම රාජධානී වේ රත් कोपनमारिलमाराजत्स विधानानाम राजदानी कुवेरो महाराजा विश्वनोति पावोचति अद्येदान्तोपकारिन्ति ततोला तत् කරා තතෝ තලා ජසි තේජසි තතෝ ජසි සුරෝ රාජාරිට්ඨෝ නේමි කාරෝ පිරත්ත ධරණී නාම තතෝ මේඝා පවස්සන්තේ වස්සායතෝ පතායන්තේ අපා පිටත් භගලවතේ නාම යක්ඛ යක්ඛ ආපයුරුපාවන්ති සතරිච්ච පලාරුක්කා නානාදි ජගනායුතා අයෝර කොණ්ඨා විරුදා කෝකිනා බිහිවග්ගුභේ වං ජීවක සම්දෙත්ත අතෝට්ඨව චිත්තකා උත්තකා කුලේර රකාවනේ පොක්කර රාතකා උපකාලික සද්දෙත් දන්න මානව කානිච ඕපතිවබ්බ කාලං ඕකුවේරණලිනි තථාවුත්තරාදිසා ඉතිනං ආචෙක්ඛති ජනෝ යම් දෙවං අබිපාලේති මෝරාජාය සත්තිරෝ සංඝං ආදිපති කුරෝ ඉති නාමසෝ රාමතේ ආච්චගීතේ අක්ඛේ පුරක්ඛතෝ බුද්ධාවිරස භාවෝ ඒකනාමාති මේ සුතං අභේතෙන් භව ඒකෝ චේින්ද නාමබ්බලා නෝපි බුද්ධං දේස්වාන බුද්ධං ආදිච්ච බන්දුනං ඌරතෝ නමස්සන්තේ මං තං වේතකාරදං නමෝ තේ පුරිසාජං නමෝ තේ පුරිසුත්තම ගුරලේන රමෙක්කදී මමනෝ සාපිතං වන්දන්ති සුතං නේතං අබින්නසෝ අම්මා එවං මුදේ මුදේ ජිනං වන්නත ගෝතමං දෙනං වන්දාම ගෝතමං විචා චරණ සම්පන්නං බුද්ධං වන්දාම ගෝතමං අං රාමාතිරාටෝ නාටි අරක්ඛා නම්මේ කොණේ නං

ආතකස්සවා උපාතිකායවෝ මයං ආතානාටි ආරක්ඛා භෝගයිතා පවිත්තති සමක්ඛා පරයා පුත්තා ලං හේ ආමනෝසෝ යක්ඛෝ යක්ඛෙනී වායක්ඛ භූතකෝ වායක්ඛ භූතිකා යක්ඛ මහා ආයක්කපාරිගද්දෝ ආයක්කපචාරෝ වා ආන්දාබ්බෝ වා ගන්ධබ්බේ වා ගන්ධබ්බවතකෝ ගන්ධබ්බපෝතිකාවෝ ගන්ධබ්බමාමතෝ වා ගන්ධබ්බපාරිදන්දෝ වා ගන්ධබ්බපචාරෝ ආණ්ඩෝ වා කුම් කුම්මණ්ඩේවා කුම්මණ්ඩ බෝත බෝවා කුම්මණ්ඩ බෝතිකාවා කුම්මණ්ඩ මාමක්කෝවා කුම්මණ්ඩ බාරජෝවා කුම්මණ්ඩ වචාරෝ භෝවා නාගිනී नागभूतको नागभूतिका वा नागमहामध्वो नागपारिदज्जो वा नागपचारो वा पादोद्धतित्तो वा अनुगच्छेय एकाङ् वा उपति එය මෙසෙන් අංවා උපනිසේදෙය නිපාන්නං වා උපනිපච්චේය සෝමාරිස අමනෝ සෝරභේය ගාමේතු නිකමේතු සක්කාරං වා ලබේය මාලක මන්දාය රාජධානියාවත්තුම් වාවාසං නමේකෝ මාරිකාමනුක්ඛෝ ලබේය යාඛානං සමිතින් ගන්තුම් ආපේ තුනං මනුස්සෝ නනවයම් කරෙයොන් අවිවයිනං ආපේත්තුනං මාරිත අමනුස්සායි පරිබුන්නායි පරිබාසායි පරිභාසෙයොන් ආපේත්තුනං මාරිරාමනුස්සෝ සම්බිපස්සං දේතේනිකෝ ජෙයොං ආපේත්තුනං මාරිරාමනුස්සෝ සම්බිපස්සං පාලේ තපසෝ මහරජාණං ආදියන්තේ මහරජාණං පුරේසකාණං ආදියන්තේ මහරජාණං පුරේසකාණං පුරේසකාණං ආදියන්තේ කොතේ මාරේ රාමන කෝ මහරජානං අවරුද්ධානාම උච්චාන්තේ යත්ථාපි මහරිරඤ්ඤෝ මාදරත් විජිතේ චෝරා ලක්ෂ ආදී ආෝතේ රාජ්‍යෝ මාගලස්ස පුරිදකාණං පුරිදකාණං ආදියං තේ රාජ්‍යෝ මාගදස්ස පුරිදකාණං පුරිදකාණං ආදී ආෝතේ ඕතේ මාරිස මාචෝරෝ රාජෝ මාගදස් අවරෝධානාම උච්චාවෝතේ ඒවමේ කෝ මාරිස වන්තේ අමනුස්සා චණ්ඩාරුද්දාරබස්සෝ නං ආදි අහෝතේ රාජානං පුරිසකානං ආදියං මහරජාණං පුරිසකාණං පුරිසකාණං ආදියාතේ කෝතේ මාරිත මාචෝරා මහරජාණං අවරොද්ධානාම වූ ඒකාති මාරි රාමනුස්සෝ යක්ඛපතකෝ ආයක්ඛපෝතිකෝ යක්ඛමාමතෝ ආයක්ඛපාරිදජ්ජෝ ආයක්ඛපචාරෝ ගංගබ්බෝ කම් වබ්බේවා බෝධ බෝවා ගන්ධබ්බ බෝධිකා ගන්ලබ්බ මහා මත්තෝ ආගන්ලබ්බ පරිරජ්ජෝ ආගන්ලබ්බ පචාරෝ වා කුම්බන්ඩෝ වා කුම්බන්ඩේවා වණ්ඩ පෝතකෝක් වණ්ඩ පෝතිකාවා වණ්ඩ මහාමත්තෝ වණ්ඩ පාරිසාජ්ජෝ වා වණ්ඩ පචාරෝ ආගෝ රිරජ්ජෝ නාගපචාරෝ මාතෝත්තජේතෝ වික්ඛුං වා වික්ඛුනි උපාසකං වා උපාසිකං වා ඉද්ධාං ත්වං වානුගච්ඡේය ඊතං වා උපදෙත්තේය නිදෙන්නං වා උපනිදේදේය නිපන්නං වා උපනිපජ්ජේය ඉමේ රායක්කානං මායක්කානං නාපතේනං මහසේනාපතේනං පේතබ්බං වෙක්ඛන්දි තබ්බං විරවිතබ්බං අයං යක්ඛෝ ගන්නාති අයං යක්ඛෝ ආවිරති අයං යක්ඛෝ ඒතේති අයං යක්ඛෝ වේතේති අයං යක්ඛෝ හිංසති අයං යක්ඛෝ වේ मुञ्चते मायाज्ञो न मुञ्चते अतमेवायक्काणं मायक्काणम् सेनापतीनां महासेनापतीनाम् इन् इन्द्रो रोमो वरुणो च वारात्वाजोपजापति नो धामदे නිකණ්ඩෝච කින්නු ගන්ධෝ නිකණ්ඩෝච අනාදෝපමඤ්ඤෝ චේ දේවසූතෝ ච මාතලේ ඉන්දදේනෝ ච ගන්ධම්මෝ නලෝ රාජා ජනේසබෝ ආමත්තා විරෝපේමවතෝ පුන්නකෝ කරතියෝ กุโลเวโกมุจรินโตจาเวสามิโตยุกังเตโรบุปาโลบุปเกโตเจริเน ඒත මන්දියෝ මංජාල චන්‍දෝ ආලවකෝ අඤ්ඤොන්නෝ සුමනෝ සුමකෝ දදේමකෝ මනේ මානිතරෝ දීගෝ අකෝ වේ දානං ඒනාවතේනං මහාවේනාපතිනා චෝපේතබ්බං විකන්දිතබ්බං විරවිතබ්බං අයං අක්කෝ ගන්නාති අයං අක්කෝ ආවිසතේ අයං අක්කෝ ඒතේති අයං අක්කෝ වේතේති අයං කෝයෙන්ති අයෝයක්කෝ විහිංසති අයෝයක්කෝ නමුංචති අයං බෝසමාරිත ආටානාටියාරක්ඛා වික්ඛෝණං වික්ඛුනේන උපාසකානං උපාසිකානං මුත්තේ ආරක් කායාවෙන් වාය පාගුයාරායති මංගලදානි මයං මාරිස ගච්ඡාම වෞකෙට්ටා මයං වෞ කරණීයාති යසදානි තුම්මේ මාරාජානෝ කාලං මඤ්ඤතාති අතකෝටක් චක්කාරෝ මාරාජා උත්තායතනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිනං කତ୍වා තද්දේවන්තර දායං දෝ පිකෝයක් හෝ අජ්ජ භගවන්තං අභිවාදෙත්වා පදක්කිනං කත්වා තද්දේවන්තර දායසෝ කච්චේ භගවතා රද්දෙන් වම්මෝරින් භූලං හෝදනියං කතං සාරාණියං වේදිකාරෙත්වා ආතේවන්තරදායං අපේ කච්චේයේන භගවන් දේමංජරින් පනාමෙත්වා තත්තේවන්තරදායං මේ කච්චේ නාම ගෝප ते दतराण्ढो इति नाम सोमसेनाच्चगीते गन्धव्ये पुरक्तो वेदास भावो एकनामाति मे सुता කෝටේ ඉන්දනාමාමබ්බලා නේචාපි බුද්ධං දෙස්වාන බුද්ධං ආදිච්ච බන්දුනං නමස්සන්දේ මාං වේතරාරතං නමෝ තේ පුරිසෝ ජඤ්ඤ නමෝ තේ පුරිසෝත්තම අමනෝ සාපිතං වන්දන්ති සුතං මේතං අබින්නසෝ එවං වදේම දේජිනං වන්දත කෝත්තමං දිනං වන්දාම කෝත්තමං වේචාරණ සම්බන්නං බුද්ධං වන්දාම ගෝතමං ඒතාපවොච්ඡන් දේ විදුනා වේ नादिनो लोदाोरा ने पतिका जना दर्तिणाति गायति नाङ्गाजे गति जनो यङ्गितं पाले दे महाराजाय सि කුලාධිපති විරුල්ලෝ ඉති නාමසෝ රමදීනොච්ච ගීතේ කුම්බණ්ඩේ පුරක්කතෝ විදත්තභාවෝ ඒ නාමාපි මේ දුත්තං මාසේතෙන් දසේ කෝචින්ද නාමාමාබලා ඒකාපි බුද්ධං දිත්වාන බුද්ධං ආදෙච්ච බන්දුනා හෝරතෝව නමස්සන්දේ මහං ධම් වේත සාරණං තේ පුරිසාගඤ්ඤේ නමෝ තේ පුරිරොත්තම මුරණේන සමේකසේ අමනුත්පාපිතං වන්වන්ති දුතං නේතං අවින්නතෝ නස්සාරේවං වදේමසේ දිනං වන්දත ගෝතමං දිනං වන්දාම ගෝතමං විද්‍යාචරණ සම්පන්නං බුද්ධං වන්දාම ගෝතමං යත් දොග්ගජ්ජ දෙසොරියෝ ආදිච්ඡෝ මණ්ඩලී මහා රොග්ගත් මානක් දිවතෝපි නිරොජ්ජති යාස දුක්ඛ දේසුරියේ ධම්මරේති පවෝ උච්චති ආලෝ විදත්ත ගම්භීරෝ සමුද්දෝ දරිතෝදකෝ ඒවන්නං දත්ත ඥානන්දේ සමුද්දෝ දරිතෝදකෝ මච්චිමාදිතායිත්තිනං ආතික්ඛති ජනෝ යං දෙසං අபிපාලේති මහරජාය තස්සෝ ආගණං අධිපති විරූපක් ඕයිති නාමකෝ රමදේනොච්ච ගේතේ නෝගේ පුරක්ඛතෝ උපාපිතත්ත භාවෝ ඒක නාමාති මේ සුත්තං අසේතෙන් දදේ ගෝ ඉන්දනාමාමාබලා පිබුද්ධං දිස්වාන බුද්ධං ආදිච්ච බන්දුනං දුරතෝව නමස්සන්දේ මහන්දං වීත සාරදං නමෝතේ පුරිසාජඤ්ඤේ නමෝතේ පුරිදුත්තම උදරේන සමෙක්කසේ පාපිතං වහන්දං දේතුතං නේතං අබින්නතෝ අස්මා දේවං වදේම දේජිනං වන්දත ගෝතමං දිනං වන්දාම ගෝතමං විද්‍යාචරණ සම්පන්නං බුද්ධං වන්දාම ගෝතමං යේන උත්තර ගුරු රම්මා මානේරු සුදස්සනෝ පරත්තරායන්ති අමමා පරිග්ගහනතේ බිදං භව බන්දේ නොපිනී අන්දේ නංගලාත්තවාකි මං වාලින් වරේ පුඤ්ඤන්ති මානුසා අතෝ සංසුද්ධං දුගන්ධං දණ්ඩුලප්පලං උන්නේ කීරේ පතිත්වාන තතෝ පුඤ්ඤන්ති භෝජනං ආවින් ඒක පුරං ගත්වානුයං දෙදසෝ දෙසං ඒක පුරං ගත්වානුයං තිරිසෝ දෙසං ඒත්තේ වාහනං ආත්මා අනුයං දෙදසෝ දෙසං රේවාණං කත්වානුයං තෙදසෝ දිසං කුමාරේ වාහනං කත්වානුයං දෙදසෝ දෙසාරවාණං කත්වානුයං තෙදසෝ දිසං හේයානි අභේරෝ එත්වා ධම්මා දිසානුපරියන් දෙපචාරාතස්ස රාජේනෝ අත්ථයාණං අත්තයානං දිබ්බයානං උපහත්තිතං ආසාදාති විකාචේව මහරජස්ස යසස්සෙනෝ අම්පත නගරා වූ අන්නලෙක්කේ සමාපිතා නාටා ගුසිනාටා පරගුසිනාටා නාට කුරයා පරගුසිත නාටා උප්පරේණ කපේ ජීවන්තෝ ජනෝගමපරේන ච නව නව දියෝ අම්බර අම්බර වතියෝ ආලක මන්දානාම රාජධානී වේ सखोपनमारितमहाराजर्थवितानाम राजधानी नस्मागुरेरो महाराजा वेशवनोति पौजति एवं तोपकारिन्दे ततोला तत्तला ततोतला योजति तेजसि ततोजसि सुरो राजा දත්තරණී නාම යතෝ මේකාවසං දේවස්සයතෝ පතායං භාවිකත්ත බකලවතී නාම යක්ඛයක්ඛා පෛරුපාගං පින්නනිච්ච බලාරුකානානාදි ජගනායුතා අයෝර කොංචා බිරුදා කෝකිනා බිවග්ගුභේ දේවං දේවකලද්දත අතෝඨවදේ කුලේතකා කුලීරකා වනේ පොක් කරවාතකා සුකලාලික සද්දෙත්ත දන්න මානවකානිච්ච සෝපති රබ්බකාලං ආකුේර නලිනී රදා නිතෝ සෝත්තරාදිදායති නං ආදික්කති ජනෝ යන්නිදං අවිපාලේති මාරාජා පක්තිලෝ යක්කානං ආදිපතේ කුේරෝ ඉති නාමසෝ चैते अक्षे पुरात् को दा विदास भावो एकरामादिवे सु इन्द्रना माबराणि विबुद्धाङ्गे स्वा बुद्धाङ्गादे च बन्धुना दूरकोणमासन्ति नाङ्क Sweetvaradam Namo te Buridadam Namo te Buridadam Uvalena Lamek භික්ඛවේ අමනෝ සාපිතං වන්දන්දේ දුතං මේතං අවින්නසෝ එවං වලේ මලේ ජිනං වන්දත ගෝතමං ජිනං වන්දාම ගෝතමං වේජා ධරණ සම්බන්නම් බුද්ධං වන්දාම ගෝතමං අයං ගෝලා මහරිදාටානාටි ආරක්කෝ මේකෝනම් මේකෝනේනම් උපාදකානං උපාදකානං හෝති ආරක්ඛාය අවින්දාය

යක්කබෝධකෝ වා යක්කබෝධිකා වා යක්කමහෝමත්තෝ වා යක්ක වාරිරාජ්ජෝ වා යක්ක පචාරෝ ආන්දා භෝවා ගන්ධබ්බේ වාප්පවෝතකෝ වා ගන්ධබ්බවෝතිකාමා ආන්දා මාමතෝ වා ගන්ධබ්බ පාරිරාජ්ජෝ වා ගන්ධබ්බ පචාරෝ වා කුම්බණ්ඩේ වා කුම්බණ්ඩ බෝතකෝ වා කුම්බණ්ඩ බෝතිකා කුම්බණ්ඩ මහා වා කුම්බන්න වාරිරාජ්‍යෝ වා කුම්බන්න පචාරෝ වා නාගිනී වා භෝතකෝ ආනාග භෝතිකා නාග මාමතෝ වා නාග පාරිරාජ්‍යෝ වා නාග පචාරෝ වා දුක්ඛ च्छन्दं वानुगजेय उपदिष्टेय निषन्नं वा उपनिषेदेय मारिरामनुत्पोळपे मे सुवानिगमे सुवा ගරුකාරං නමේසෝ මානසමනසෝ රබ්බේ ආරකමන්දාය නාම රාජානියා වත්තුං ආවරං නමේසෝ මානසමනසෝ රබ්බේ යත්තාණං කමිතින් ගන්තුං අපේසුණං මානසමනසායම් බිනං කරේයුං අවිවයං අපේසුණං මානසමනසාය පරිපූර්ණ

ආදියන්තේ නමෝ රාජානම් පුරිසකානම් ආදියන්තේ රාජානම් පුරිසකානම් පුරිසකානම් ආදියන්තේ ඒකෝදේ මාරි සමනුස්සා මහරජාණන් අවරුද්ධානාම උත්තම් සියලාපිරානුමා विजिते चोरण्यो मागदत्त आदियम् नरायो मागदत्त पुरितकानम् आदियन्तो मागदत्त पुरितकानम् पुरितकानम् आदियन् एको ते मानितमाचोरा मागदत्तारुद्धवानामुच्चम् एवमेव को मारितदन्देयमनुसा चन्दारुद्धारभसा මහරජාණං පුරිසකාණං ආදියන්ති මහරජාණං පුරිසකාණං ආදියන්ති ඒකෝ දෙමාරි සමනොස්සා රාජාණං අවරුද්ධානාම උච්චන්ති යෝයි කෝචි මාරි සමනොස්සෝ යක්ඛෝ ආයක්ඛිනීවා යක්ඛ භූතකෝ ආයක්ඛ භූතිකා අක්කපචාරෝ ආන්තබ්බෝ වාගන්ධබ්බේවා ගන්ධබ්බමෝමතෝ වාගන්ධබ්බ පාරිසජ්ජෝ වාගන්ධබ්බ පචාරෝ වා කුම්බණ්ඩේ කුම්බණ්ඩ බෝධකෝ වා කුම්බණ්ඩ බෝධිකා කුම්බණ්ඩ මහාමත්තෝ වා කුම්බණ්ඩ පාරජ්ජෝ වා කුම්බණ්ඩ පච්චාරෝ වා නාගිනී වා නාගබෝසකෝ නාගබෝතිකා වා නාගමාමතෝ වා නාගපාරිදජ්ජෝ වා නාගපචාරෝ අරුත්ත නික්ඛං වා වික්ඛුණින් වා ධම්මා උපාදිකං වා ඡන්දං වා නුගච්ඡේය උපති

වින්සති අයයක්ඛෝ වින්සති අයයක්ඛෝ නමුංචති හේතේ අතමේ සංයක්ඛෝ නම්මායක්ඛා වේනාපතිනං මාදේනාපතිනං නින්දෝ සෝමෝ වරුණෝ ච භාරත්වාජෝ පජාපතේ සංගනෝ කාම වේත සෝචකින්නු ගණ්ඩු නිගණ්ඩුච මනෝදෝපමඤ්ඤෝච දේවදූතෝච මාතලේ හිතවේනෝච ගන්ධප්පෝ නරෝ රාජජනේරපෝ නාකාගිරෝ හේමවතෝ පුන්නකෝ කරතියෝ ගුණෝ ජීවකෝ මුචලින්දෝ ච වෙත්පාමිත්තෝ යුගන්ධරෝ ඕපාලෝ සොප්පගේ දෝජයරිනෙත්තේ ච මන්දයෝ පංචාල චන්ලෝ ආලවකෝ පජ්ජුන්නෝ සුමනෝ සුමුකෝ දති මුකෝ මනිමානි තරෝ දීපෝ අතෝ සේරිස්සකෝ සහ මේවං යක්කාරං මායක්කා දේනෝපදීනං මාදේනෝපදීනං ජාපේතබ්බං වික්ඛණ්ඩිතබ්බං විරවිතබ්බං අයං යක්ඛෝ ගන්නාති අයං යක්ඛෝ ඒතේති අයං යක්ඛෝ ඉන්දතේ උච්චති තේ අයං ගෝසාමාරිත ආටානාටි ආරක්ඛා කෝණං බෙක්කුණීනං උපාසකානං උපාසිකානං ආරක්ඛාය අවිහිංසාය පාදු විහාරායති මන්දජ දානි මයං මාරිත ගච්ඡාම යත්තලා බෞකෙච්ඡාමං බෞකරණීයාති යසදානි තුම්මේ මහරජානෝ කල්ලං මඤ්ඤතා අකෝදික්ඛවේ තක්කරෝ මහරජා උත්තාය ආසනා මං අභිවාදෙत्वा පදං කිනං ගත්වා තත්තේ වන්දර දායෙන් දෝ ඒකෝ වික්ඛවේ සක්කා උත්තායවනා මං අභිවාදේत्वा පදක්ඛිනං ගත්වා තත්තේ වන්දර දායිනෝ සෝතේ වත්තේ මම වද්දින් ගම්මෝදින් ගම්මෝදනීයං ගතං වාරණීයං වේදිකාරෙත්වා තත්තේ වන්දර දායිනෝ සෝතේ වත්තේ ඒනංජලිම් පනාමෙත්වා තත්තේ වන්දරදාරිහතෝ වච්චේ නාමගොත්තං වාවෙත්වා තත්තේ වන්තරදායින් අපේ රාජ්‍යේ දොන්නේ බෝධා තත්තේ පරියා පුනාග බික්කලේ ආටානාටියන් අක්කං ධාරේත බික්කලේ ආටානාටියන් අක්කං අත්ත සංගිතාය බික්කලේ ආටානාටියා රක්ඛා බික්ඛූණං බික්ඛුනීනං උපාසකාණං උපාදිකාණං බුද්ධි ආරක්ඛාය වේ සාය පාසුයාරායාති භගවත්මනා තේවිකෝ භගවතෝ වාසිතං අබිනං දෝතේ තේන සත්‍ය වජ්ජේන දුක්ඛා උපසමින්දුතේ තේන සත්‍ය වජ්ජේන බයා උපසමින්දුතේ තේන සත්‍ය වජ්ජේන රෝගා උපසමින් තස්ස භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිවිසෝ භගවාරං සම්මා සම්බුද්දා විචාරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මරාජේ අත්මා දේව මනෝසානං බුද්ධෝ භගවාතේ අතෝ භගවතා ධම්මෝ සංගේති ගෝකාලිකෝ ඒවාසිකෝ උපනයිකෝ රදත්තං වේදි ධම්මෝ විඤ්ඤෝ ඒතේතු පටිපන්නෝ භගවතෝ සාලක සංඝෝ ජුපටිපන්නෝ භගවතෝ සාලක සංඝෝ ඥාය පටිපන්නෝ භගවතෝ සාලක සංඝෝ කායේති පටි भगवतो राोगा अष्ट पुरुत पङ्गलाय भगवतो वानै भावुनै दक्षिणयो अञ्जलि भरणीयोनु पुं योगर् ගච්ඡවද්දේන සුතං රතනත්තරං ඒතේන ගච්ඡවද්දේන පාදුතං රතනත්තරං ඒතේන ගච්ඡවද්දේන පාදුතං රතනත්තරං කරණීයමත්ත කුසලේන අන්තං සන්තං පරං අභිනමෙච්ඡ දක්ඛෝ

ेवोतावासं भवे देवाभ्येवान्तु सुखिरन्दानपरोपराणि गोपेतनादिमन्येनां गञ्चपरिव्यान्यमान्यसदुःखमियनायतानि अम् ेषं विवचे सोमानसम्भावमाणं मृद्धाञ्ज सोत श्रीमान सम्य परिमाणं संचेवां च संवादं वेदाम् සබබ්බං විරේරං ජාමිනිතින්නෝ ආසයානෝ ආයවතස්ස විගතනිද්දෝ ඒතං සතෙන් අදිට්ඨේය භක්මමේතං විහාරං ඉදමා හෝලෙට්ඨෙන් ච අනුපගම්ම සීලවාසක්කනේන සම්බන්නෝ කාමේතු විනීයේතං නයජාතු වබ්බ සේයම් ගුණරේ වජ්ජේන සබ්බ දුක්ඛං විනාශතෝ ඒතේන සග්ග වජ්ජේන සබ්බ භයෝ විනාශතෝ ඒතේන සත්‍ය වජ්ජේන සබ්බ රෝගෝ විනාශතෝ මා කාරුණිකෝ නාදෝ ඊකාය සබ්බ පාණිනම්බෝ රද්වා පාරමේ සබ්බා පද්දෝ සම්බෝධි सर्वाङ्गे तेन सज्जवाज्येन होतु ते जय मङ्गलान् जयन्तो भूयामूले साक्षान्नान्ति वर्धनो हेवन्तु यं जयो होतु जयसु जय मङ्गलान् साक्षाद्वा बुद्धरतनं होतदम् इदम् देव मनुषणां बुद्ध तेजेन सद्रिराणा सम्बुभद्रे दुःखावोप समेन्दुदेवाग्नङ्गो सदुद्रमरं तेजेन सदृ सान्दुभद्रम्बे भयावोप समेन्दुदेवाङ्गरत्नाङ्ग ඕතරං උත්තමං වරං ආවුනේයං පාවුනේයං රංගතේනොස්තිනාසන්තු පස්සවාතබ්බේ රෝගා උපසමින්දුතේ අංගෙන්ති රතනං ලෝකේ විජ්ජති විවිධා පුතෝ රතනං බුද්ධ සමන්නද්දේ තස්මාදොත්ති භවන්තුතේ අංගෙන්ති රතනං අඤ්ඤං උච්චති විවිධා පුතෝ රතනං ධම්ම සමන්නත්තේ තස්මා වෘත්ති භවන්තු තේ අංගෙන් රතනං රෝගේ විච්ඡති විවිධා පුතෝ රතනං සංඝ සමන්නත්තේ තස්මා වෘත්ති භවන්තු තේ අස්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං ඒතේන සච්ච වජ්ජේන හෝතු තේ ජය මංගලං නත්ති මේ සරණං සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං ඒතේන සච්ච වදේන හෝතු තේ ජය මංගලං නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරයි හේතේන සත්‍යවත්තේනෝ තුතේ ජය මංගලං සබ්බේතියෝ විවජ්ජන්තෝ සබ්බ රෝගෝ විනාශතෝ මාතේ භවත්වන්තරායෝ සුඛේ දේවායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන භගවති බවන්දු දේවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන භගවති බවන්දු දේවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන භගවති බවන්දු තේන කාතයක්ක බුතානම් පාර वाग्निवारणा भवेत्तान् सानुभावेन अन्तुते समुपदये सभ्ये बुद्धा बलपद्धा पद्ये कानञ्जयम् हरयन्तानञ्जते येन रक्तम् बन्धामि सभ ආකාශට්ඨා චුම්මට්ඨා දේවා නාග මෛත්‍තිකා පුඤ්ඤං දං අනුමෝදිත්වා කිරං රකන්තු ලෝක සාසනං ආකාශට්ඨා වාටාජ බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ධම්මදේශනං ආකාශට්ටාජ බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු මං පරං දේවෝ වස්ස සුකාරේන සංඝ සම්පත්තියේ තුති පීතෝ भवतु नो ङ्गपराणे सुपदे तिरङ्गारे कदा तुमा गोदिन् රූපං සකලං සදා ඉච්ඡේව මච්ඡන්ද නමස්සනීයං නමස්සමානෝ රතනත්‍රයං යම් පුඤ්ඤාවික්ඛං විපුලං අනත්තං දස්සානුභාවේන තන්තරායෝ කායේන වාචා සිද්දේන පමාදේන මයා සතං අච්චයං කමනේ වන්දේ හෝරි පඤ්ඤතාලත කායේන වාචා දිත්තේන සමාදේන මයා සතං අච්චයං කමනේ ධම්ම සම්දෙට්ඨික කාලික ආයේන වාචා දිත්තේන සමාදේන මයා සතං අච්චයං කමනේ සංඝ සුපරිපන්න අනුත්තර රත්තේන කතං ගම්මං අපරාධං කමතමේ පම්තේ ඕකාස කමානි පම්තේ ඕකාසද්වාරත්තේන කතං ගම්මං අපරාධං කමතමේ පම්තේ ඕකාස කමානි පම්තේ ඕකාසද්වාරත්තේන කතං ගම්මං කමතමේ පම්තේ ඕකාස කමානි පම්තේ සම්මකරුක්ඛගාමී රබ්බේ සුදීප නගරේ සුපිකක්ඛවාරේ දේවා පුරාරුණක් කතරාංගයක් මහා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 බුද්ධං සරණං ගච්ඡාමි යම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි යම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි යම්පි සංඝං සරණං ගච්ඡාමි සති අම්පේ බුද්ධං සරණං ගච්ඡාමි යම්පි බුද්ධං සරණං ගච්ඡාමි යම්පේ ධම්මං සරණං ගච්ඡාමි යම්පි මං සරණං ගච්ඡාමි සතියම්පි සංඝං සරණං ගච්ඡාමි සතියම්පි සංඝං සරණං ගච්ඡාමි ආනාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි ආනාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි ආදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදිනාමි සුම්මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි ආමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සමීරය මජ්ජපමා දට්ඨානා වීරමණී සික්ඛාපදං සමාදියාමි සමීරේ මජ්ජපමා දට්ඨානා වීරමණී සික්ඛාපදං සමාදියාමි वैतल तिलकदकलज्ञेयदाकरपारकता शेषनैकगुणरत्नमन्दिरायमाणो तिरो गुरुवार्याम्याकाम्बुद्धराजोत्तमयानन्वाम् देविन् सकलदात्तयायतपत्रमा करुणा ज्ञाने पत्रुवादेशनाकरणलब्दावो मधुरमणोरधीरद्धर्मे तुम्यम् रात्रे मुरले देशनाकरवीमिन्नाश्रवणे क्रीमिन् ලබන ලද්දා වූ අනන්ත කුසල සම්භාර ධර්මයෝ තුමෝ ප්‍රථම කොටලාක සංරක්ෂණේ නිප්පෝ ඉන්ද්‍රාදී සමත්තදි වේරා සමෝයා විදෙන් පිම්පම් රෝසෙන් අනුමෝදන් ඔබත්වා සන්තෝෂ භාවයට පැමිණියා වූ දෙවියන්ගේ බුද්ධාදී රත්නත්‍රානුභාවලේත කරන කොටගෙන මෙබඳු නිතර බල කුසල කාමී සකලර්තාවන්ට ඉන්ද්‍රියාත්මාවෝපක සකලන්තරාය දරවෝ පද්‍රවයන් නිර්දුතු කනුරක් වේවිත විද්වන්දනය කරනු ලැබීමෙන් චිරාත්කාලයක් මුළුලේයෙන් ආයුපාණය කරනු ලබත් පාතව මෙතම් පටම් පරම රමණීය ඕනවන් ත්‍රිලබනාරාය දක්වාන කාදී දිවපායෝත්පත්ති දුක්ඛය කරනක් මින් දෙවි ලෝක මනුස්ස ලෝක දෙක තියෙමින් දෝතෝ සම්පත් කළවර සමම්ප්‍රාප්තනේ බෝධේන ක්‍රේත්‍රා බෝධි ධර්මමින උතුම් වූ නිර්වාණ සම්පත්තිය ලැබීමට නමින්මිය පරලෝකියා වූ දේනෝ බන්දු වර්ගයතුළු මේ සෑම සියලු දෙනාටම එකම සද්ධර්ම මණ්ඩලයකදී මේ හේතු වේවා වාසනාව වේවා සාසිත ප්‍රීතිය යුක්තව සාදරයෙන් පින් අනුමෝදන් විය යුත්තේ සාදු සාදු සාදු Thank you. සම්මා සම්බුදු සරණයි